නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉද බික්කවේ භික්ඛු අරියාණං අදස්සාවී අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුර ධම්මෝ අකෝවිදෝ පටවින් පටවිතෝ සංජානාති පටවිත් පටවින් පටවිතෝ සංජිත්වා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති පටවින් අබිනන්දති තං කිස්ස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි තීති කෞරුණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ නීවාසික පාසික මහතුරු සම්බන්ධ කරගෙන අපි සතිපතා පවත්වාගෙන යන ලබන විදර්ශනා ධර්ම දේශනාවටයි අද මේ අවස්ථාව සලසා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා අපි පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා අපි පසුගිය වාර දෙකකත් අදත් ධර්ම දේශනාව සඳහා මූලික තේමා වශයෙන් ඉදිරිපත් කරගන්න යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සරුවත්න සූත්‍රවල තියෙන මජ්ක්‍ධිම නිකාය පොතේ පළවෙනියම සඳහන් වෙන මූල ධම්ම සබ්බ සබ්බ මූල ධම්ම පරියාය කියන සූත්‍රයයි ඒක සාමාන්‍යයෙන් අදහස් කරන්නේ සියලු කාරණාවල් වලට මුල සියලු ධර්මයන් සඳහා වූ මූලික පරියාය මූල ආකාරය මූල කාරණාවයි සඳහන් කරන්නේ. ඉතින් ඒකදී සරුවචන් වහන්සේ මේ නොදන්නා කෙනෙකුට තේරෙන පරිදි දන්නා බව තමන්ගේ සබ්බන් සර්වඥතාව භාවය කෙරේ විශ්වාසය ඇති වෙන පරිදි මේ ධර්ම පරියාය දේශනා කිරීමේදී පුද්ගලයන් හතර දෙනෙක් හඳුනා ගන්නවා. පළවෙනිම පුද්ගලයා තමයි අපි කවුරුත් පහත් කරලා තුච්ච කරලා සලකන අසත්පුරුෂය කියලා කියන්න පුළුවන් නැත්නම් සත්පුරුෂයෝ දැකපු නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ විනීත නැති ඒ වගේම ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්යයන් වහන්සේ ධර්මයේ විනීත නැති ආර්ය ධර්මයේ මේ දක්ෂ නැති පුද්ගලයා. ඉතින් මේ පුද්ගලයා සාමාන්‍යයෙන් කාගෙත් ගර්යාවට නින්දාවට ලක් වෙන දකින්නකොට hina වෙන එහෙම නැත්නම් දකින්නකොට පහත් කළ සලකන කෙනා අපි සාමාන්‍යයෙන් බාලයයි කියලා ගණන් ගන්න කෙනා. ඉතින් එතනින් තමයි සරුවචනන්දේ පටන් අරගන්නේ. ඒ නිසා ඕනම බාලයෙකුට ඕනම අසත්පුරුෂයෙකුට ඕනම ආර්යනාංශේ නන්නාඳුන කෙනෙකුට පවා සරුවචනන්දේත් එක්ක හාද වෙන්න යාළු වෙන්න සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඒක තමන් තමන්ගේ தත්ත්වය දන්න කෙනෙකුට කිසිදාක මේ ධර්ම මාර්ගයේ මගේ හැරීමක් නැහැ. පිටුපෑමක් නැහැ. ඉතින් එවැනි පුද්ගලයා කෙරෙහි කාරණා කාරණා විශ්ල කරලයි සරුවචනාංශයේ සීල ධර්ම කාරණා සඳහා වන මූලික ආකාරයේ දේශනා කරන්න සැකස්ම සලසුම සකස් කරගන්න. ඉතින් සරුවචනාංශයේ සඳහන් කරනවා යාකාර වූ ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති පුද්ගලයා මේ ලෝකයේ කෙරේ දක්වන සංකල්ප විශිගානක් ඉදිරිපත් කරගෙන ඒ කෙරේ ඒ පුද්ගලයා දක්වන ආකාරය මේ මෝඩයා මෝඩයාගේ තියෙන මෝඩකම සරුවචනාංශෙ පෙන්නන. ඒ පෙන්වන්නේ මෝඩයෙකුටද නැත්නම් අවබෝධය ලැබපු ශේක පුද්ගලයෙකුටද එහෙම නැත්නම් සම්පූර්ණ රහත් භාවයටපත් වෙච්ච අශේක පුද්ගලයෙකුට එහෙම නැත්නම් තවත් සරුවච්චන් ආංශේ නමකටද කියන එක අහන්න දැනගන්න. සරුවච්චන් ආංශේ මේ පෙන්වන්නේ අසත්පුරුෂයෙක් කියලා කියන්න පුළුවන් ආර්යනාචර දන්නේ නැති සත්පුරුෂෝ දන්නේ නැති කෙනෙකුගේ ස්වභාවය සරුවච්චන් ආංශයට පේන හැටි. ඉතින් මේකේ සරුවච්චන් වහන්සේයි මේ සත්‍ෘ ධර්ම නොදන්න කෙනා අතර තියෙන தત્ත්වය ගත්තොත් දෙන්නම එකම දෙයක් ගැන කතා කරන්නේ. සර්වචනාසික කියන්න පුළුවන් අසත්පුරුෂයාට කියන්න බැරි කම විතරයි තියෙන්නේ. නැත්නම් ඒ වැඩ කෑල්ල ගැන පැත්තෙන් බලනකොට අසත්පුරුෂයා සාරුවච්ච තමයි. අසත්පුරුෂයාට තියෙනවා සම්පූර්ණ ඒ වැඩ ටික කරගැනීමේ හැකියාව. නමුත් මේ කරන්නේ මේකයි කියලා මේ සීක පුද්ගලෙක් එක ගලපනකොට Taman ඉන්නේ කොතනද කියලා අසීක පුද්ගලෙක් එක ගලපනකොට Taman ඉන්නේ කොතනද කියලා සරුවචනාංශේ නමක් එක ගලවන්න තමයි කොතනද කියලා කියන්න දන්නේ නැහැ ගල්පන්න තරම්. නමුත් මේ පුද්ගලයා මේ වැඩ ටික සරුවචනාංශේ මේ අපිට කියා දෙන්න හදන වැඩ ටික 100ට 100ක් Tamange මේ විශේෂේෂ්ත්‍ර වශයෙන් අරගෙන කරනවා. ඒ කිරීමේ කිසි අඩුපාඩුවක් නැහැ. නමුත් මේ පුද්ගලයා දන්නේ නැති එක විතරයි වැරද්ද තියෙන්නේ. ඒ නිසා අපි බලමු පසුගිය දවස් දෙකේම වාර දෙකේම සති දෙකේම විස්තර කරගත්ත විදිහට ඒ ආර්යනාංශේ නොදක්නා වූ ආර්ය ධර්මයක් දක්ෂ නැත්තා වූ ආර්ය ධර්ම විනිත නැත්තා වූ සත්පුරුෂයන් නොදක්කා වූ නොදන්නා වූ සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයේ විනිත නැත්තා වූ පුද්ගලයා පටවින් පටවිතෝ සංඥානාති පට පෘථුවිය අපි කියන මහා භූතයක් වශයෙන් හෝ එහෙම නැත්නම් මේ විශ්වයේ වශයෙන් ගත්තොත් පඨවි පෘථුවි එහෙම නැත්නම් ආකාශ වස්තුවක් වශයෙන් හෝ අපි මේ ඉන්න ඉඩමේ පර්චේස් 4යි 5යි කියන එක එහෙම නැත්නම් ගේක වර්ගඩියක් හදන්න මෙච්චරක් යනවයි කියනකොට අපි ඔය කියන භූමිය මැනීම එක පැත්තකින් පටවි කියන. ඉතින් අතරම සත්පුරුෂයක පැත්තෙන් ගන්නකොට නැත්තම් අසුතවත් පුතුජණයක පැත්තෙන් ගන්නකොට ඕක තමයි පටවි කියන්නේ. අන්නේ පටවිය පටවිය වශයෙන් හඳුනායි. පටවිය පටවිය වශයෙන් හඳුනාගෙන පටවින් මඤ්ඤති. මේ පුද්ගලයායි අම්මා කියලා දුන්න විදිය තාත්තා කියලා දුන්න විදියට එතන රජුරෝ නීතියේ ඉදම් පිළිබඳ නීති, දේවාල නින්දකම් පනත් පිළිබඳව තියෙන නීති හොඳට හදාarලා මෙන්න ඉඩම මෙන්න භූමිය කියන එක හඳුනා ගනි. හඳුනාගෙන ඒ හැඳිනීමේ මත පිටලා එහෙම නැත්නම් ඒ සංඥා මත පිටලා පටවින් මඤ්ඤති. මේ පෘථුවියයි මමයි එකයි කියලා හිතනවා. එහෙම නැත්නම් මේ පෘථුවිය තමයි මගේ බලය තියෙන්නේ. මගේ පණ තියෙන්නේ. මගේ දක්ෂකම තියෙන නිසා පෘථුවිය වැඩි නම් මම දක්ෂයි. පෝසත් යමක් කමක් කරගන්න පුළුවන්. ඉඩම් හොඳට තියෙනවා. ඉඩම් හිමි පැවිදි කරු. <clears throat> එහෙම නැත්නම් දුප්පත් ඒ නිසා ඉඩමමයි. ඉතින් මේ විදිහට අර පුද්ගලයේ Tamange ආත්මය පුම්බා ගැනීම සඳහා අන්ධහැරේ සඳහා ගන්නා වූ එක සංකල්පයක් තමයි මේ පඨවි ධාතු. ඒක මේ පෘථුවියමයි මේ දෑවැද්ද. පෘථිවියමයි යමක් කමක් වෙන්නේ. පෘථිවියමයි උපනි පණිදිහක් වෙන්නේ කියලා ඒ පෘථිවියත් එක්ක හඳුනා ගන්න ගතිය පෘථිවිය නැන්න මම ඉඳලා වැඩන්නේ. මම කියන්නේ පෘථුවියම පෘථුවිය කියන්නේ මමමයි. එහෙම නැත්නම් දැන් කාලේ කියනවනම් සල්ලි. සල්ලි කියන්නේ මමමයි මම කියන්නේ සල්ලිමයි සල්ලි තියෙනවා ඕන දෙයක් කරන්න පුළුවන් කියන ඒ අර භෞතික වස්තු කෙරෙහි එහිම මගේ පූර්ණ ආත්මය තියෙනවා කියලා එයින් පිට ආත්මයක් ඇති වැඩක් නැහැ කියලා මේ මේ භෞතික වස්තු නැත්තම් මම එක් නැවෙන්නේ නැති වෙනවා මේ මරණයට පස්සේ ආයෙ එකක් නැහැ කියලා උච්ඡේද දිට්ඨියකින් භෞතික වාදීව මේවා අදහන. ඉතින් ඒ විදිහට පෘථිවිය විතරක් නෙවෙයි ආපෝ තේජෝ වායෝ කියන අනිකුත් හතර මහ භූතයන්ම මේ කියන විදිහට ආපං ආපතෝ මඤ්ඤති ආපං ආපතෝ මඤ්ඤිත්වා ආපං ආපං ආපතෝ සංඤිත්වා ආපං මඤ්ඤති මේ ද්‍රව ද්‍රව්‍ය වතුර කියන දේවල් දියර වතුර කියන දේවල් ඒ විදිහට දැනගෙන ඒවා පිළිබඳ මඤ්ඤණා කරන මේ වතුරෙමයි වැඩේ තියෙන කියලා කාන්තාරක ඉන්න මිනිස්සුෙකුට ඒ වගේ හිතේ මුළු පණ තියෙන වතුරේ වතුර තියෙන තැනක ෂේම භූමියක් තියෙනවා නම් එයා තමයි ලොක්කා. ආන්නේ විදිහට පට වියාපෝ තේජෝ වායෝ කියන මේ හතරම මම කරගෙන එහිම තමන්ගේ ආත්මේ නම්බුව වටිනාකම දැනගෙන හතරම භූතයෝ ඊට පස්සේ මේකට කලින්ම මේ හතර ගත්තාම කෙලින්ම ගන්න පුළුවන් අපිට රූප ධර්ම කියලා ඊට පස්සේ භූතය කියලා වචනයක් පාවිච්චි කරනවා මේ විදිහට සරුවචාන්සේ 6ක් 26ක් සංකල්ප පෙන්ලා දීලා තියෙනවා මේ අශෘතවත්තු සුවිරුතං නැති පුතුජණයා අල්ලන දේවල් මම කියලා නැත්නම් ආත්මේ පිහිටලා තියෙනවා කියලා අල්ලන දේවල් තමයි පටවියාපෝ තේජෝ භූතේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක භූත කියන පදයට අපේ ශාසනේ සරුවචනාංශගේ දේශනා විලාස අනුව අර්ථ රාශියක් තියෙනවා. මේ කැපිපේන දේවල් අභූතයි කියලා කියන්නේ පේන්නේ නැහැ. භූතයි කියලා කියන්නේ පේනවා කියන එක. එතකොට මෙතන සමහරලාට මේ භූතස්මින් පාචිත්‍යං පේනවා නම් දැනෙනවා. ඒ වගේම ගස්කොලන් කඩන්න එපා කියන තැනකටත් සරුවචනසේ භූත කියන වචනේ පාවිච්චි කරනවා ගස්කොලන් වලටත් පාවිච්චි කරනවා. අන්තිම කාලෝ ඝසති භූතානි කියන තැන් වල රහතන් වහන්සේටත් පාවිච්චි කරනවා. නමුත් මෙතන අටුවාචාන් වහන්සේ සඳහන් කරන මෙතන භූත කියලා මේ ලයිස්ට්වේදී ගන්න වෙන්නේ චාතු මහරජකාවෙන් යට ඉන්න මේ භූමාටු තලාටු දිවිවරු එහෙම නැත්නම් වෘක්ෂ දේවතාව වගේ ඇත්තන්ට භූත කියන වචනේ සඳහන් කරනවා. ඒකත් අල්ලගෙන සමහරු ආත්මයක් කරගන්නවා එහි මගේ ආත්මේ තියෙනවායි කියලා. ඊගාට දේව ප්‍රජාපති බ්‍රහ්ම කියලා සඳහන් කරලා තියෙනවා දිව්‍යෝ කියලා කියන්නේ ඔය චාතු මහරජකේ ඉඳලා භරණිම්මිත වසවත්තිය දක්වා වූ දේව ලෝක 6. සදේව ලෝක. ඊට බ්‍රහ්ම ලෝක යනවා ඊටහා අපි දන්න විදිහට බ්‍රහ්ම ලෝක ගණන් ගන්නේ මෙලෝ වශයෙන් ප්‍රථම ධානය ලාමක වශයෙන් උපදන ලද කෙනා බ්‍රහ්ම පාරිසද්ධිය උපදනවා ඊට පස්සේ චතුත්ථ ධානය ඉන්න කෙනා දක්වා බ්‍රහ්මතල තියෙනවා. ඉතින් මේ දෙක මැද තමයි ප්‍රජාපතිව ඉන්නේ. ප්‍රජාපති කියලා කියන්නේ ඒ සියලු මනුෂ්‍ය දිව්‍ය ලෝකවල තේලු දෙනාට අධිපතියයි කියන අදහසයි පජාව කියන ප්‍රජාව ප්‍රජාතන්ත්‍රවාදී කියන තැන්වල ජනතාව කියන අදහසක් වගේ. ජන කිව්වහම මනුෂ්‍ය තත්ත්වයක් කරනවා ප්‍රජා කිව්වහම දේව මනුෂ්‍ය දෙකොටම වැටෙනවා. ප්‍රජාපති කියලා කියන්නේ මේ දෙවියන්ට අධිපති කියන එක. නමුත් හරි විහිළු තැනක් තියෙනවා දෙවියන්ට අධිපති ප්‍රජාපති තලයේ ඉන්නේ වසවත්ති මාර්යා. මේ එහෙම නැත්නම් පරිනිමිත වාසවත්ති දිව්‍ය ලෝකේ වාසවත්ති මායя තමයි මැද ඉන්නේ. ඒක නිසා බැරි වෙලා හරි පින් කරලා දිව්‍ය ලෝකයන්ට පින් කරනවායි කියලා හිතන්නකෝ. මෙලොව වශයෙන් පින් කරන උගදෙනෙක් ඒ ස්වර්ග සම්පatti වලට පින් කරනවා. ඊට පස්සේ ඒ පින්කම් කරලා බණ භාවනා කරුවොත් සමථ භාවනා කරොත් බ්‍රහ්ම ලෝක යනවා. පරිවිරhari පයිලෙස්ලාවත් දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ අතරමැද වැටුනොත් වැටෙන්නේ මායයට. ඒ මස්සිනා එතන ඉන්නේ. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ මැද. වසවත්ති දිව්‍ය ලෝක වසව පරිණිමිත වසවත්ති දිව්‍ය ලෝකේ ඉන්න ප්‍රධානියාට කියන වසවත්තියයි. වාසේ වවවත්තන සියල්ලම වාසේ පවත්තනවා. ඉතින් ඒ වසවත්ති මාරයාටත් ප්‍රජාපති කියලා කියනවා. ඉතින් හුඟ දෙනෙක් නොදහන හිටියට මේ ලෝකේ අදහන්නේ උන්ද තමයි. කරන හරියා කරන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත ඉතින් ඇත්තෝ ගිහිල්ලා අන්තිමට මේ මාර විශේෂයි තමයි වැටේ. මෙලෝ ඉඳටිත් මාරයෝ වගේ තමයි කටයුතු කරන්නේ. ඉතින් නමුත් මේ මාරය තැම්පත් කරලා තියෙන අපේ අටුවාචාර්ය වහන්සේලා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ මැද. පරිශාම වෙලා යන්න ඕනේ යනකොට. පයිලස්ලා වැටුනොත් එහෙම වැටෙන්නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යන්න හදන කට්ටිය මැදට වැටුනොත් එහෙම මාරයට අහු වෙනවා. නමුත් මෙතනදී සරුවචනංශේ පජාපති කියන සංකල්පයත් ඇතුල් කරනවා ආශෘතවත්ව පුතඥය මේ මම ආයනේ මවා ගන්න. එහෙම නැත්නම් මේ ආත්මේ පිටලා ඇති කියලා හිතන තැන් විදියට කොක්ක ගහන තැන්. අවුලුවා ගන්න තැන්. අල්ලා ගන්න තැන්. ඊගාට දේව ප්‍රජාපති බ්‍රහ්ම ඊට පස්සේ ආබසර සුපකින්නක වේහප්පල අභිභූ ආදී වශයෙන් බ්‍රහ්ම ලෝක හතරක් පෙන්ලා දීලා තියෙනවා. ඒ අර ධ්‍යාන හතරේ රූප ධ්‍යාන හතර උපදිනකොට වැටෙන බ්‍රහ්ම ලෝක. ඉතින් ඒකේ අපි ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොට අපි කියවනවා ਸਰවචනාංශයේ ඒ ත්‍රිපරිවට්ට වූ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්කම ඒ බව ඒ චාතුරු මහරජික දෙවියන්ගේ ඉඳලා අන්තිමට ඒ අසඤ්ඤ තත්ත්වේ සත්‍යේ තක්වාම තියෙනව රූප අරූප බ්‍රහ්ම ලෝක අසඤ්ඤ සත්‍යයට ඉතින් බුදුහාමුදුරු බුදුනායි කියලා දැනෙන්නේ නැහනේ ඉන් මේ පිට තියෙන ඔක්කොටම ඒ කීර්ති රාවේක චිත්තක්ෂණිකේ පැතුරුණා කියන තැනක ඔය සුබකින්නක ආභාස්වර විහප්පල කියන දේවලෝක සඳහන් වෙනවා. අභිභූ කියන එකක් මෙතන ඒක මුදුනේ සඳහන් කරලා තිනවා. ඒක අසඤ්ඤ සත්ත්‍ය අසඤ්ඤ සත්වයන් විදියට මයි පෙන්ලා තියෙන වේහප්පල තලයේ ඉන්න මේ අරූප ධානය වඩන ලද ඇත්තෝ ගිහිලා කොක්ක ගහගන්න තැන් තැන්පත් වෙන තැන අභිභූ ආයතන වශයෙන් සඳහන් කරලා තිනවා ඊට පස්සේ ඒක විස්තර කරනවා ආකාසානංචායතන විඥානංචායතන අකින්චඤ්ඤායතන නේව සංඥානාසඤ්ඤායතන විදිහට අරූප ධාන හතර. ඉතින් ඒක අටුවාචාරින් වහන්සේලා මේ පද විස්තර කරනකොට සඳහන් කරන්නේ මෙලෝ වශයෙන් ඒ රූප ධාන සමතික්‍රමණය කරලා රූප ධාන තුනී කරලා ගෙවම් කරලා අරූප ධාන මට්ටමට ගියාට පස්සේ ඒ කෙනා ඒ ධ්‍යානෙ නොපිරිහි කාලක්‍රියා කරන්න යෙදුනොත් ධ්‍යා මාර්ගඵල නොලබා ඒ අත්ව ගිහිල්ලා මේ ආකාසානං ඡායතන කියන ඒ ඒ භ්‍රක්‍මතලවල උප්පත්තිය ලබනවා කියන. ඒ සෑම භ්‍රක්‍මතලයක්ම කෙනෙක් ආත්මය එල්ලන්න ආත්මම් මේ ජීවත් වෙන්නේ මගේ පණ ආකාසානං ඡායතන ලබන්නයි කියලා කෙනෙකුට ඒකත් එක්ක හඳුනා ගන්න ඉඩ තියෙනවා. ආකාසානං ඡායතනමයි මම මම ඒකටමයි මේ සියලු වස්තු අතහැරියේ. ඒකටයි මම මේ ගීකී අතහැරියේ. ඒකටයි මම මේ භාවනා කරන්නේ. ඒකටයි මම මේ දුෂ්කර ක්‍රියා කරන්නේ. ඒකයි මම මේ පාංශුකූලිකාංගය රකින්නේ. ඒකයි මම මේ ආරංජිකාංගය රකින්නේ කියලා කෙනෙකුට ආකාසානංචායතනෙ ඒ වගේ මධ්‍යස්ථාන කරගන්න. ආකින්චඤ්ඤායතනෙ ඒ වගේ දිගට ඒ සෑම දෙයක්ම අර පාඨවි ධාතුව වගේම කෙනෙක් මඤ්ඤණා කිරීම සඳහා එහෙම නැත්නම් අහස්මාලිකා හදන ගෙපක් මල්ගාවක් අපි ගෙවල් හදනකොට දෙපලක් කපනවානේ. ඒ ගෙපලනේ භූමිය වෙන්නේ ආධාර විභක්තිය, භුම්මාර්ථේ. ඒ වගේ තමයි මේ ආකාසානං ඡායතනෙ කෙනෙකුට මනෝලෝකයක් හදන්න, මනෝ අස්මාලිකාවක් හදන්න භූමිය වෙන්න ඉඩ තියෙනවා. ඒ භූමිය ඔක්කොම 26ක් තියෙන එකයි මම අර මතක් කරේ සරුවත් සංසය පෙන්නන. ඒවා තමයි මම මේ මේ සූත්‍රයේ තියෙනවා පෙන්නාගෙන පෙන්නාගෙන යන්නේ ඊට පස්සේ ආකාසානච්චර විඤ්ඤාචායතනේ අකින්චඤ්ඤායතනේ කියන එක මට මතක් වෙන්නේ අපි 10 පන්ති විභාගෙට කටපාඩම් කරන කාලේ බුද්ධ ආගම පිළිබඳව අරූපායතන ඉතින් අපි විවාද තියලා එක එක නයි ප්‍රශ්න අහනවා. ඒ වගේ වෙලාවට අහලා ඒ කාලේ ඉඳලම මට ටික ටික වුණා කටපාඩම් තිබුණා. දැන් ඉතින් ඒක අර මේ ලයිස්තු ලයිස්තු ගත වෙච්ච වෙලාවක කෝකට සාපේක්ෂව තියෙන කියන එක විතරයි දැන් විශේෂයක් කරන්න තියෙන්නේ. ඊගාවට මේ රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන කියන කෙනෙක් ඉන්නවා මුළු ලෝකේ රූප බැලීමම එකම ආත්මය කරගෙන වෙන මොනවාක්වත් නැහැ හම්බ කරන සියල්ලම රූප බැලීම සඳහා. තව කෙනෙක් ඉන්නව නෑ නෑ රූප බලන එක නෙමෙයි ඒක සංගීතේ නැත්තම් සද්දේ තමයි ලෝකේ වටිනාම දේ කියලා සද්දායතනේ ආත්මය කරගෙන ජීවත් වෙනවා. ඊගාට ගන්ධ ආයතනය, රස ආයතනය, පොට්ටබ්බ ආයතනය මේ තුනට මුතය කියලා සඳහන් කරලා තියෙනවා. මේ තුන සඳහාම ජීවත් වෙන ಜಾති ලෝකෙයි. රස රසේමයි, රසකාමීමයි වෙන මොකක්වත් නැහැ. සදාචාරයක්, සාධාරණයක්, අසාධාරණයක් මොකුත් නැහැ. ඒ මුතේ ලැබෙනවා නම් ඕන දෙයක් කරන්න පෙළඹෙන. ඒවත් මේ විදිහට මඤ්ඤණා කිරීමේ ගෙපල්, මඤ්ඤණා මාලිගා හදනකොට ගෙපල් රූප ශබ්ද ගන්ධ රස විඤ්ඤාතායතනේ ඊකාට ඒකත්වේ නානත්වේ සබ්බං නිබ්බාන. ඒකත්වයේ කියලා මේ සියල්ලම එකයි කියලා ගන්න කොටිම කියනවා නම් දැන් ඔය Hindu සංකල්පයේ එහෙම නැත්නම් දේව නිර්මාණ සංකල්පයේ මූල ප්‍රകൃතිය තමයි බහුදේවවාදී. දැන් ඉන්දියාවේක පේන්න තියෙනවා එක එක නිකායන් එක එක කුලයන් එක එක ප්‍රාන්තයන් එක එක දෙවිවරු අදහන. බහුදේවවාදේ හරිය විචිත්‍රයි. එච්චි හැබැයි මේ ආණ්ඩුවක් කරන්න බෑ කාටවත්. ඔක්කොම මේ එක කුඩයක් අතර ගන්න බෑ. මොකද එක එක නයි එක නයි තාම උග්‍රව ඒ ඒ දෙවියෝ අදහන. ඔය චර්වචනාංශයේ ශාසනය ප්‍රධාන වශයෙන් පිටපු ඔය බුද්ධ ගයා වගේ ප්‍රදේශවල තියෙන්නේ පුල්ලෑර දෙවියෝ තමයි. එයා එයා තමයි ප්‍රධානම කෙනා. තව කෙනෙක්ගේ සරස්වති අදහනවා. තව කෙනෙක්ගේ මధుරාපුරේ වගේ තැන්වල ඊශ්වරයා දානවා. එක එක නැක එක කරන බහුදේවවාදය තිබුණා. ඉතින් ඊට පස්සේ මේ බහුදේවවාදයේ පරිණාමයක් කියනවා දාර්ශනිකයන් විසින් ඒක දේවවාදය. එකයි. දෙන්නේක් නැහැ. එතකොට ඔක්කොටම තමයි බ්‍රහ්ම මුල් කරා. බ්‍රහ්ම තමයි මේ බ්‍රහ්මත්වය, බ්‍රහ්ම පදාර්ථය, බ්‍රහ්ම විඥාණය කියලා ඒක තමයි සියල්ලම මුල කියන්නේ. ඒ ඒකත්වයටපත් වෙච්ච බෞද්ධවාදයෙන් ඒකත්වයටපත් වෙච්ච එක තමයි ඔය ග්‍රීක මේ යුදෙව් සංකල්පයත් එක්ක ගිහිල්ලා එක දෙවියයි දෙන්නෙක් නැහැ කියලා පටන් ගත්තා. ඒබ්‍රහම්ගෙන් පටන් අරගත්ත පස්සේ තුන් දෙනෙක් කඩලා ගියා. එකක් තමයි ඔය කතෝලිකයන් ආදී පාදහන නව ටෙස්ටමෙන්ට් ආපු දෙවියන් වහන්සේ දේව පුත්‍රයා. ඒක අනුව නවවදේව වාදයක් තුන ඊට කලින් තිබුණා පරණ තෙස්තමේන්තු හැටියට යුදෙව් වාදය තියෙනවා ඊටත් පස්සේ තමයි අල්ලාහ් තුමා මතුනට පස්සේ මුස්ලිම් ආගම මතුවේ ඔක්කොම ඒබ්‍රහම්ගේ ඒබ්‍රහම් තමයි ඔක්කොගෙම 100ක් එයාගෙන් ඇතිවෙච්ච ඒක දේවවාදමයි ඒකත්වෙමයි ඒ දෙයියෝ පමණයි අනික ඉන්න සෑම සිය දෙවි කෙනෙක්ම මරන්න ඕනේ පෙති ගහන්න ඕනේ ආම ගහන්න ඕනේ පතුරු ගහන්න මොකද ඒක ම්ලේච්චා ඒ නිසා ඒකත්වෙ ඉතාම තදින් පැතිරලා තියෙනවා දැන් උනත් ඔය ඒ එවැනි ආගන්ති නැත්තෝ විශේෂයෙන්ම මේ හොඳටම කැපී පෙනෙනවා මුස්ලිම් ආගම තියෙන අය වෙන මොනම ප්‍රතිරූපයක්වත් තිබොත් විනාශ කරනවා. මොකද එතකොට ඒක ම්ලේච්ඡ ගතියක් කියලා පෙන්නනවා. ඒකත්වවාදය. ඉතින් ඒ වගේම අපිත් සාමාන්‍ය මේ ඇහ කන දිව නාසය කය මන කියලා තියෙනා වූ මේ ආයතන හයම ඒකත්වයෙන් අරගෙන තමයි මම එක් ගන්න. කවදාකවත් ඇහැ විතරක් බලන්න පුළුවන් කෙනාට ඒක ස්වාධීන ආයතනයක් වශයෙන් භාවනා කරන්න පුළුවන් එක්කනට කන ස්වාධීන ආයතනක් වශයෙන් භාවනා කරන්න පුළුවන් කෙනාට තේරෙනවා මේක මේ මේ නයි හය දිනක එක මල්ලේ දාලා බැඳපු බැඳපු මල්ලක් වාගේ. මේක එකක් කියලා ගන්න බෑ. ඇහැ කිසිසේත්ම අනුකම්පාවක් දෙයක් නෑ කන ගැන. කන ඉදිරියපත් වෙච්චාම ඇහැ ගැන කිසිම අනුකම්පාවක් මායින් කිරීමක් නෑ. මම තනියම කඩාගෙන යන්න හදනවා. ඉතින් මේ පස්තනයකට බැඳගත්තට පස්සේ මම එයා කියලා ගන්නෙ මේකේ ඒකත්වය. ඉතින් ඊට පස්සේ ඒක ඝණයක් වශයෙන් මමෙක් සත්වයෙක් ස්ත්‍රියාවක් පුරුෂයෙක් පණේ. ඉතින් ඒකම අගය කරගෙන යනකොටත් මාමායනයට අභිනන්දනයට වැටෙනවා. නානත්වය කියලා කියන්නේ නෑ බොහෝ දේවල් එකතු වෙලා මේක හැදිලා තියෙන්නේ කියන මේ පංචස්කන්ධය වශයෙන් රූප වේදනා සංඥා සංකාර ඇහ කන දිව නාසය කය මන ආදී වශයෙන් මේක කඩලා එක එකක් මේක සමූහයක් රාශියක් වශයෙන් අරගෙන ඒක ඒකකයක් ඒකත්වෙන් ගත් එක නානත්වෙන් අර ගන්න. විශේෂයෙන්ම අපි ධර්ම ඉගෙන ගන්නකොට පුළුවන් තරම් බලනවා මේ ඒකත්වයේ අරගෙන පතුරු ගන්න. විභජ්‍යවාදය කියලා කියන්නේ ඒකයි. රූප ටික ගත්තාම කේසාලෝමානකාදාන්තා කියලා කඩලා බලන්න. ඊට පස්සේ ස්කන්ධ වශයෙන් ගත්තාම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා රූපස්කන්ධේ එකක් වශයෙන් නාමස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට කඩලා පෙන්නනවා. ඒ රූපස්කන්ධයත් එකක් කියන එක ගන්න සැර වැඩි නම් ඒක නාට කියනවා පට වියාපෝ තේජෝ වායෝ ආකාශ නාමස්කන්ධ හතරම විඥාන කියලා ඒකට අරගන්න. ඒ එක එක කරනට එක කරනට තේරෙන ක්‍රමයට මේ ආයතන ධාතු කඩලා පෙන්වන්න පුළුවන්. ඒ කඩන්න කඩන්න කඩන්න කඩන්න අර එක මමයා ඒකකය ස්ත්‍රියා පුරුෂය කියන එක පොදු දෙයක් බාටපත් වෙනවා. ඉතින් සමහරු ඒක අදහන. ඒක ගැන මඤ්ඤණා කරනවා. ඒකත්වය මේ විචිත්තත්වයක් නෑ ඒකත්වයට ගියාම අනිවාර්යයෙන්ම අහු වෙන සම නානත්වයට යනවා කියලා නානත්වය මඤ්ඤණා කරනවා. තව කෙනෙක් සබ්බං කියන එක අදහනවා. සියල්ලම සියල්ලම සියල්ලෙන්. සබ්බං සබ්බා කියලා. සබ්බසෝ සබ්බං කියලා. සියල්ලෙන් සියල්ල දත යුතුයි. ඒ වගේම 100ට 100ක්ම අංග සම්පූර්ණ යුතුයි. හරියටම හරියන්ට ඕන කියලා සමහර සියල්ල හදන්න. ඒකෙමුත් ඉන්නවා ප්‍රතිසංශෝධනවාදීන් මොනම දෙයක්වත් වරදින්න බෑ. හරියටම තියෙන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලෝ පිළිගන්නවා මේ පොළොව පැතලි කියලා. විශාල පැත්තෙන් පැතලිය කියලා කියන්නේ රවුමක් බව ඒගොල්ලෝ පිළිගන්නේ. මේක සම්පූර්ණ ලෙවල් වෙන්න ඕන. මේක 100%ක්ම අංශක 90ට තියෙන්න ඕන කියලා. උඩට ගිහලා බලනකොට මේක ගෝලයක් වශයෙන් දකිනකොට කිසිම දෙයක් මේ ලෝකේ අංශක 90ට ගණ්ඩත් බෑ. ගත්තොත් මේ ලෝකෙට ගැලපෙන්නේත් නෑ මේක පැතලිත් නෑ. අන්න වගේ සියල්ලම අංග සම්පූර්ණයට කතා කරන්න නැත්තොත් තියෙනවා. භයානකම සංකල්පය තමයි නිබ්බාන. අසුත ප්‍රතුජණය ආර්යයන් වහන්සේ දැකම නැති කෙනා, සත්‍යචන් දැකම නැති කෙනා නිවනත් අල්ලනවා. නිබ්බාන නිබ්බතෝ නිබ්බානතෝ සංඤිත්වා නිබ්බාන නිබ්බානතෝ සංඥාති සංජානාති නිබ්බාන නිබ්බානතෝ සංඤිත්වා නිබ්බානම් මඤ්ඤති මේ නිවනේ මගේ ආත්මේ තියෙන මම මේ සඳහාමයි ජීවත් වෙන්නේ මට පවුල් අවුල් මොනක්වත් ඕනෙත් නැහැ රටේ නීති ඕනෙත් නැහැ මොකක්වත් නැහැ සියල්ලම නැතුන මට නිවනමයි ඕනේ කියලා නිවන නැත්තම් මම නැහැ මම නැත්තම් නිවන නැහැ මමමයි එකට ඉන්න එක නා කියලා ඒක මොළුව ගහගෙන නිවනම ආත්මය කරගන්න. ඒ වගේම නිබ්බාන අපි පාඨයෙන් ගත්තේ ඉස්සල්ලාම නිවන දක්වා සංකල්ප විජයක් විස්තර කරන්නයි මේ කාලේ මම ගත්තේ. ඒ නිවන ගත්තා වගේම පාඨවිය ගත්තා වගේම පාඨ වියාමඤ්ඤති නිවන මමමයි. මම නැත්තම් නිවන නෑ. නිවන නැත්තම් මම නෑ කියලා දෙක එකක් කොට සලකන ගතිය සල්ලි වලට සලකන ගතියමයි. පෘථුවියට සලකන ගතියමයි. ආපෝ තේජෝ වායෝ ධර්ම වලට සලකන ගතියමයි ඒක නාස්තිය පිණිස පිහිටනවා ඒකට උච්ඡේද වාදය කියලා කියනවා ඒක මේ ආත්මෙන් එක් කර ගන්න බැරිනොත් වැඩක් නැහැ කියලා අතිවිය අතිශයෙන් වෙහෙසටපත් වෙනවා ඒ හරියට සල්ලිම අදහන කෙනා සල්ලිපීම සඳහා සියලු සත්ත්ව සත්පුරුෂ ධර්ම සත්පුරුෂ ධර්ම පාවා දීලා සත් ධර්ම සත් ධර්ම පාවා දීලා ඒකෙම ගත කරන්න යම්සේදී වගේ නිවනත් මඤ්ඤණා කිරීමට මෝඩයාට ගෙපලක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් පටවිතෝ මං සංජානාති. පටවිතෝ මඤ්ඤති. පෘථුවියෙන් තමයි මට මේ නිවන ලැබෙන්නේ. ඒ කියන්නේ පෘථුවිය නෙවෙයි නිවන කියන්නේ එයින් මේ වස්තු පටවි කොටස් මට තියෙන දේවල් දන් දීලා මට නිවන ලබන්න පුළුවන්. ආදි වශයෙන් නැත්නම් අසවල් තනයි නිවන තියෙන්නේ මම දඹදිව යන්න ඕන නිවන් දකින්න කියලා මේ පෘථිවියත් එක්ක ඉකී එක එක එක එක ගැළපුම් කරන්න හදනවා. අර ඉස්සල්ලාම අපි දාන්නවා එදත් මම මතක් කරගත්ත විදිහට පටවින් මඤ්ඤති කියන එක ව්‍යාකරණ ක්ෂේත්‍රයේ ဒုတိ යාවට දාලා තියෙන්නේ. ඒ උක්ත කරගන්නවා පෘථිවියයි මම කියන්නේ මමයි පෘථිවිය කියන්නේ පෘථිවිය නැත්තම් මම නෑ මම නැත්තම් පෘථිවිය නෑ කියලා ඒක සම්පූර්ණ භෞතික වාදයට දානවා. එහෙම නැත්තම් පෘථුවියෙන් මම වෙනවා. නැත්තම් පෘථුවියේහි මම වෙනවා. පෘථුවිය මගේ වෙනවා. ආදි වශයෙන් සංකල්ප තව තුනක් ගන්න. අර පළවෙනි එක දාන උච්ඡේදවාදයට දෙවෙනි තුන ඒ පෘථුවියම නෙවෙයි මම කියන්නේ ආත්මය කියලා කියන්නේ පෘථුවියෙන් පෘථුවියෙහි පෘථුවිය මගේ. ඒ දෙක අතර පොඩි වෙනසක් දුරස් පුරස්පරයක් තියෙනවා. මම නැතුව පෘථුවියට ඉන්න පුළුවන්, පෘථුවිය නැතුව මට ඉන්න පුළුවන්. නමුත් අපි දෙන්න අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. ඒකෙන් තමයි මම වෙන්නේ. ඒකෙහි තමයි මම වෙන්නේ. ඒක මගේ. ඉතින් ඒක ඒකෙහි මම වෙනවා කියන එක පෙන්වන්නේ මලක සුවඳක් වාගේ ඒ මල මැරුණත් ටික වෙලා කරනකන් සුවඳ වෙනම තියෙන්න පුළුවන්. හැබැයි මලෙන් තමයි සුවඳ එන්නේ. ඒ වගේ පෘථුවියෙහි කියලා කඳක් පුළුවන්. පෘථුවියෙන් මම වෙනවා කියන එක දර්ශන පෙන්වන්නේ ගහකින් ඡායාව වැටෙන හැටි. ගහ ඡායාව වැටෙන ගහෙන් තමයි. හැබැයි ගහේ නෙවෙයි ඡායාව තියෙන්නේ. ගහේ පෘථුවිය මත වෙන තැනක ඡායාව වැටේ. හැබැයි ගහයි ඡායාවයි කොල්ලාවයි හබලයි වගේ මේ පාරුවයි කොල්ලාවයි වගේ එකට යන්නේ හැබැයි දෙක වෙන් කරලා පේනවා. ඊගාට ඒක මගේ ඒ කොටස මගේ කියලා ශාස්ත්‍රතවාදයකට වැටෙනවා. මෙන්න මේ විදිහට මේ ලෝකයේ පවතින සංකල්ප 26ක් මෙතන සරුවත්තරන්සේ පෙන්නලා මේක නිසා උච්ඡේදවාදය හෝ ශාස්ත්‍ර දිට්ඨිය උච්ඡේද දිට්ඨිය ශාස්ත්‍ර දිට්ඨිය කියන භෞතිකවාදය හෝ ආත්මවාදය සනාතන ආත්මයක් තියෙනවා කියන මේ පස්සේ කියන කොටස් තුනයි ආත්මේ භෞතිකයේ මත රඳාපවතින නිසා භෞතික විනාශ වීමත් එක්ක මාත්ම විනාශ වෙනවා කියන මූලික එකත් එක්ක තමයි මේ දිගට මේ භාවනා ශේෂ්ත්‍රයේ පවා ආගම් ශේෂ්ත්‍රවල පවා පුදුමාකාර පටලැවිලි තියෙනවා. ඒ පටලැවිලි වල පටලැවෙන්නේ අසෘතවත් පුතජන. නිවන මේ ආර්යයන් වහන්සේලා අඳුරන්නේ නැති ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ හැසිරෙන්නේ නැති. සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති, සත්පුරුෂයන් දැකලා නැති, සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනා ඉතින් මේ පටලවිල්ලෙන් ගලවනවා. අන්තෝ ජටා බහි ජටා විදියට යනවා. ඉතින් ඒක නිසා මෙතන බැලුවාම පේන්න තියෙන්නේ යම් යම් ලෝකයේ තියෙන හොඳයයි සම්මත සංකල්ප ටිකක් අරගෙන පවතින නාස්තික නෙවෙයි. ආස්තික පැත්තේ තියෙන සංකල්ප ටිකක් අරගෙන සර්වඥාන්සේ පෙන්වන මේ නිසා ආශ්‍රිත ප්‍රත්‍යඥය එක්ක එකත් එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් එකත් එක්ක ඇලෙනවා. මේ ඇලීම නිසා මේ ගැටීම නිසා ඒ පුද්ගලයා ඒක අභිනන්දනය කරනවා ඒක මම කරගන්න ඒක නන්දනය කරනවා කියන්නේ ඒකෙන් ප්‍රීති ප්‍රමෝද වෙනවා ඒ මොකද අපරිඥාතං තස්සාති වදා ඌට ඒක තේරෙන්නේ නැති තේරෙනවා නම් තේරුම් ගනි මේක සම්පූර්ණ නැති මමෙක් ඇති කර ගැනීම සඳහා මේ තියෙන වස්තු වලට ආරෝපණ දීලා ප්‍රක්ෂේපණය කරලා ඒ මතින් තමයි තමන්ගේ අර මවාගත් ආත්මය තහවුරු කරගන්න හදනවා. දෙන්නෙක් එකතු වෙලා එකන එකන පිට කසා ගන්නවා. එක්කෙනෙකුට තමන්ගේ පිට කසා ගන්න බෑ. විශේෂයෙන්ම අංග මහතායට පිට කසා ගන්න. එතකොට ඒ ඇත්තෝ එක්කෝ ඒ භූතාත්යක් දාලා හෝ කසන්තෝ. එහෙම නැත්නම් හිතවල තියෙන කණුවක හෝ පිට අතුලන. එහෙම නැත්නම් තව කෙනෙකුට කියන්න. ඒකට හැබැයි යා තමන්ට වෙනවා ආර්යගේ පිට කසන්. නැත්නම් මනස කරන්නේ ආන්නේ වගේ මේ ලෝකේ තියෙන සංකල්ප ගොඩකට හේතු වෙලා තමයි මේ මමයා හැදිලා තියෙන්නේ. ඉතින් බැලුව බැලමට මෙවුව ලබා ගැනීම සඳහා අපි හරියට ශිල්ප හදාරනවා, හික්මෙනවා. ආනා ක්‍රමවලින් මේවා ළඟා කරගෙන තියෙනවා. ළඟා කරගත්තත් හැබැයි නිවනෙන් දුරස් වෙලා. ලංවීමක් පේන්න නැහැ. අපරිඥාතං තස්සාති වදා. මේකට හේතුව මේක පිරිසිඳ දැක්ගෙන නැතිකම. ඉතින් මේ මේ ඇත්තටම මම එදා කිව්වා වගේ මේ සූත්‍ර බොහොම ගැඹුරු. ඒ කියන්නේ මේ වගේ ගෙවල් දොරල අතහැරලා ඇවිල්ලා පැත්තකට වෙලා බණ භාවනා කරනකොට මිස එදිනෙදා අවුල් පවුල් ප්‍රශ්න තියාගෙන ආර්ථික ප්‍රශ්න තියාගෙන ධර්මවල වට කරගෙන කරන්න බැරි. ඒතකොට සම්පූර්ණයෙන්ම මේ ශේෂ්ත්‍රයට එන්නවත් වෙලාවක් නැති ප්‍රශ්න. මේ ආපු ඇත්තකට පවා මේක ගැඹුරුයි. ඒක නිසා මට හිතුණා මේ අවස්ථාවට මේ පෙන්නන පටවින් පටවිතෝ සංජානාති කියන කතාවට සත්පුරුෂයෙක් කොහොමද හැසිරෙන්නේ අසත්පුරුෂයෙක් කොහොමද හැසිරෙන්නේ? ඇත්තටම අපි මේ සූත්‍රයේ දෙවැනි පරිවේදයේ තියෙන සීක පුද්ගලයේ පටවි ආපෝ තේජෝ වායෝ කෙරෙහි හැසිරෙන හැටි. නමුත් මේ මම අර කලින් කිව්වා වගේ මේ දැනටමත් පෘථිවියත් එක්ක ජලයත් එක්ක ගින්නත් එක්ක හුලඟත් එක්ක අවුලාගෙන පටලවාගෙන තමන්ගේ ආත්මය පිට කසාගෙන අනුන්ගේ පිට කසා ගන්නවා වගේ වට හේතු වෙලා ගමන් කරන බහුජනතාව බුදුහාමර ප්‍රතික්ෂේප කළා නෑ කතාව පටන් ගන්න ඉතින්. අන්නේ ජනතාව තමයි වැඩියක්ම බුදුහාමරන්ගෙන් ප්‍රෝජන ගන්න. ඒ නිසා බුදුරජාණන්සේ කවදාකවත් ඒ අතෝ අසප්පුරුසයි කියලා, අපණ්ඩිතයි කියලා, බාලයි කියලා පැහැර කර බාලක දාලා නැහැ. එතන පෙන්ලා දීලා තියෙන කණ්ණාඩියෙන් ඔන්න ඔබ පෘථිවිය දැක්කාම හැතිරෙන හැටි. ඇත්ත නැත්ද කියලා ඔබම බලාගන්න. මෙන්න ජලයේ දැකපුවාම හැතිරෙන හැටි, මෙන්න ගින්න දැකපුවාම හැතිරෙන හැටි, ඔන්න ඔහොමයි උඹේ මොලේ වැඩ කරන්නේ කියලා මගේ ඥානෙට වැටෙන්නේ කියලා මේ කියලා තියෙනවා. මෙන්න මේකට සාධක සූත්‍රයක් ගන්න පුළුවන් විශේෂයෙන් මේ අකින්ච මේ ආකාසානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතන කියන හතර පිළිබඳව පුත්‍රජාන වහන්සේ සප්පුරුෂ සූත්‍රයේ දේශනා කරලා තියෙන දෙයි මේකයි ගත්තහම ඒකේ හරි ලස්සන අපි වාගයක් තණ්ඩ ගණ්ඩ ධර්මෝජාවක් ගණ්ඩ ධර්ම රසයක් තියෙනවා. ඒ සත්පුරුෂ සූත්‍රයේදී සරුවචනාංශේ පෙන්ලා දීලා තියෙනවා මහණෙනි මම උඹලට අද අසත්පුරුෂයා කොහොමද සත්පුරුෂයා කොහොමද කියලා හඳුල්ලා දෙන්න හදන්නේ. ඒක තමයි ධර්මයේ බුදුරජාණන්ගේ උද්දේශය. මම ඔබට සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා මම කියලා දෙන්නම්. ඒ නිर्देश වශයෙන් උන්වහන්සේ සඳහන් කරනවා ඒ සත්පුරුෂයා අසත්පුරුෂයා පැවිද්දා පැවිදි වෙච්ච අසත්පුරුෂයා ඒ පුද්ගලයා උසස් කුලයකින් පැවිදි වෙච්ච කෙනෙක් නම් පැවිදි පිරිස අතරේ ඉන්නා වූ අනෙකුත් පහත් කුලයන් දැකලා සඳහන් කරනවා මේගොල්ලොන්ට මේ කණ්ඩ නැති නිසා බොණ්ඩ නැති නිසා සිවුරට හම්බෙන්න නිසා සිවුරට ඇවිල්ලා ඉන්නවා. අපි නම් එහෙම නෙවෙයි. අපි උසස් කුල ඇත්තෝ. ඒක නිසා මේ කණ්ඩ බොණ්ඩ නැතුව පහත් කුලේ වැඳුම් ලබා ගැනීම අදහසින් මේ අපිත් භාවනා කරනවා කියලා නම් පට ගන්න ගන්න නිසා පැවිදිච්ච මේ ඇත්තන් පිළිබඳව පහත් කළා සලකනවා. ඒ උච්ච කුල පබ්බචේත භාවේ නිසා අත්ුක්කංශේති පරම් වම්බේති. මම උසස්. අනික් ඇත්තු පහත් කියලා සලකනවා නම් පෙර පිං කරලා උසස් කුලයක ඉපදුනත් මහාන උනත් වූ අසත්පුරුසයි කියලා කියනවා. අපි ඇත්ත මේ ජීවිතේ බලාපොරොත්තු වෙන අපි උසස් පිං කරුවා නම් ඉන්දියානු සම්භවය අනුව උසස් කුලයක උච්ච කුල පැවිදි වෙයි කියලා. උච්ච කුලයක උපදී කියලා මම තාත්තා හොඳ මේ પરම්පරාවක සල්ලි යමක් කමති තරකේ උපදී කියලා. ඒක ඇත්තටම අපිට ඉබේම ලැබිච්ච දී ඇති සාධකයක් නේ. ඒකල තමයි පැවිදි උනායි කියලා කිව්වහම අපිට කට ඇරලා කියන්න අමාරුයි. වෙන පුද්ගලෙක් අසත්පුරුෂයි කියලා. නමුත් අරුවචන සඳහන් කරනවා යම් කිසි කෙනෙක් උසස් කුලයකින් පැවිදි වෙලා පැවිද්දන් අතර මම උසස් කුල අනික් අය පහත් කුල කියලා සලකනවා නම් ඒකෙන්ම එමතින්ම ඔහු අසත්පුරුෂ වෙනවා. ඒතර කොහොමද සත්පුරුෂයා සලකන්නේ? සත්පුරුෂයා සලකනවා උසස් කුල උණයි කියලා රාගය කැපෙන්නේ නැහැ. උසස් කුල උණයි කියලා මෝ ද්වේෂය අඩු වෙන්නේ නැහැ. උසස් කුල උණයි කියලා මෝහය කැපෙන්නේ නැහැ. ඒක නිසා <clears throat> ප්‍රතිපදාවමයි වටින්නේ. ප්‍රතිපදාවෙන් විතර රාග දෝෂ මොහ දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ප්‍රතිපදාවම මුදුන් පෙත්ත කරගෙන. පොටුන්නක් කරගෙන පළඳනවා මිස ඒ උච්ච කුල පහත් කුල භාවයේ අනු පහත් කළ සලකන්න හෝ තමන් උසස් කොට සලකන්න නැති වෙන්න වග බලා ගන්නා වූ උච්ච කුල පැවිද්දා සත්පුරුෂය කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ පැවිද්ද කෙරෙහි සහ උච්චකුල භාවයේ පිළිබඳව ඇති දර්ශනය පෙරදක්ම තමයි සත්පුරුෂ අසත්පුරුෂ භාවයේ තේරුම් කරගන්න. එනත උසස් කුල භාවයම පැවිද්දම අනිවාර්යයෙන්ම උසස් වන්දනීය පූජනීය සත්පුරුෂෙක් කියා ගන්න හදනකොට පටමින් පටවිතෝ මඤ්ඤති කිව වාගේ අපි අහුවේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියපු දෙයක් තමයි අපි මේ යෝගාශ්‍රම සංස්ථා තියෙන රාමඤ්ඤනිකාය. රාමඤ්ඤනිකාය කියලා කියන්නේ සියන්නිකායට පරාජිකයි කියලා චෝදනා කරපු අමරපුරනිකායටත් පරාජිකයි කියලා චෝදනා කළ අපිසුද්ධයි කියාගත්ත නිකාය. ඒකෙත් ඒ වැඩපිළිවෙල සෞත්වි කියලා තමයි අපි යෝගාශ්‍රම සංස්ථාවක් හදාගන්නේ. ඉති යෝගාශ්‍රම සංස්ථා හදාගත්තා අපි ලකුණු ටිකක් පටබැඳ ගත්තා. අපි අරඤ්‍ය පාට සිවුරු අඳින්න ඕන. සිවුරට ජංගීය ගිවෙයි අල්ලන්න ඕන. යනකොට වැහි අත්තක් අරගෙන යනවා. දුර ගමනක් කරනකොට කැපකාරයෙක් එක්ක යනවා. ඉතින් යම් කිසි කෙනෙක්ගේ පිට ගමන් යනකොට දෙවුර මේ වහන්න ඕනේ. දෙපඩ සිවුර අඳින්න ඕනේ. ඉතින් යම් කිසි කෙනෙක් දෙපඩ සිවුර වහලා වැහි අත්තකුත් යන කැපකාරයෙක් යනවා දැක්කම ඉතින් හරි. මෙයා ඉතින් බොහෝම උසස් විනයදර බොහොම උසස් සංඥා වංශනමක් කියලා ඕන කෙනෙක් සලකන. ඔන්න ඕකටයි ඔය බුදුහාම කියන්නේ ඔයගේ මරි කතා කතා කරන්න එපා. මෝඩ වැඩ බලන්න එපා. ඒ මිනිහා සීල සමාධි ප්‍රඥා කපලා තියෙනවනම් බඳපන්. නැත්නම් ඒකට වැඳපන්. කියන්නේ සීල සමාධි ප්‍රඥා දුරු කිරීම සඳහා කරන ශික්ෂාවට මිසක්කා වැහි අත්ත දැක්කට, සූරේ පාට දැක්කට, දෙපර සූර ඇඳගෙන ගියාට, දිවුර වහගෙන ගියාට, බිම් බලාගෙන ගියාට ඌාට කරන්න ගත්තොත් ඒකම උසස් කරන මම උසස් කියලා කැපිපෙන්න හදන සංඝයාට ඉනිමම් බැඳීමක් වෙන නිසා ඒ සංඝයාත් අසපුරුෂ ගාණ්ඩ වැටෙනවා මේවා නොබලා නොකිය. වැඳුම් පිදුම් කරන පොදුවේ කරන තත් අසපුරුෂ ගාණ්ඩ වැටෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ රාගය කැපීමට, ද්වේෂය කැපීමට, මෝහය කැපීමට නැත්නම් ප්‍රතිපත්තියම මයි මේකට වෙන්නේ කියලා ප්‍රතිපත්තිය මුල් කරගෙන යනවා නම් බුදුහාම කියන ඔන්න ඔය ධර්ම දක්මට සප්පුසයි කියන. එහෙම නැති වුණාට උසස් කුල වුණාට ඉතින් එතනත් මේ මේ සප්පාසෝ සූත්‍රය වගේ ඉතින් ලයිස්ට්ුවක් දෙනවා සරුවචනාංශේ උච්ච කුල මහා කුල ඥාත ලාභී. උසස් කුල වූ මහා කුල වූ ඒ කියන්නේ රාජරාජ අමාත්‍යවරුන්ගේ පැවතෙන කුල. ලාභා. ඒ කියන්නේ විශාල ආදායම් මාර්ග තියෙන දුටු දුටුවන් මෙයාට දෙන ලාභ සත්කාර සහිත ඥාතකයක විශාල නෑ පිරිසක් ඉන්නේ. මේ හතරෙන්ම පැවිදි වුණාට පැවිදි ගැන කතා කරන නිසා ගියෝ ඊටාන ඉන්න ඇති අපි බේරිලයි කියලා බේරිල්ලක් නැහැ ගියත් තැනකට සභාවට ගියාම ඕවා ඉස්සර කරනවා නම් අනිවාර්යයෙන්ම අර පටවින් පටවිතෝ මඤ්ඤති කියන විදිහට ඒ භෞතික දේවල් උසස් කරලා ආත්මය ඒකේ තියෙනවා ඒකයි ලොකු ආත්මය කියලා සලකනවනේ ඒක බුදු දෙනා අසප්පුසයි කියලා. ඊට ඉස්සර කතාවක් තියෙනවා ඒ ලොක්කා වලව්වේ ලොක්කා මේ ඉඩම් බූදල් හරියට තියනවලු කොණ්ඩේ බඳිනවලු නැෂනල් එකලු අඳින්නේ. ඉතින් සම්පූර්ණ ජීවත් වෙන ගැමිතාට ඉතින් දරුවට බොහෝම වියදම් කරලා උගන්ලා දෙනවා කොළඹ කොලෙජ් එකට යන්න. ඊට පස්සේ මේ පුතා හොඳට ඉගෙන ගත්ත ඉංග්‍රීසි ආශ්‍රය කරුවේ හොඳ අපි දැන් වචන කියනවනේ කතෝලික ආගම දාන ඔක්කොම යාළුවෙක් කියලා ඉතින් නිතරම කනවා බොනවා සම්භාෂණ පවත්වනවා. ඉතින් ඔක්කොම කියලා තියෙනවා මේ අනික් කට්ටියත් ගෙවල් වලට යනවා උඹලයි ගෙදෙට්ට යන් කියලා. ඉතින් මෙයා කළු යන්න බෑ ගෙදෙට්ට මොකද යට ලැජ්ජයි මේ පරණ ගේ මේ පරණ දේවල් පෙන්වන්න. ඉතින් ඒක නිසා කොහොමඩක්වත් මේ හෝල් එකක් කුලියට අරගෙන එයාත් පාටියක් දාලා තියෙනවා. පාටියක් දානකොට අරගොල්ල කියලා තියෙනවා මේ වලින් අම්මලාට තාත්තලාට එන්න කියන්නේ කියලා ඥාතියෙත් එනවා. ඒත් මෙයා හරි ලැජ්ජයිලු ඒ කොණ්ඩ බැඳපු අප්පච්චි එනවා දකින්ද. ඉතින් මේ අප්පච්චිට කොහොමද කිව්වලු අපි මේ පාටියක් තියෙනවා එන්නේයි කියලා. ඒ කිව්වේ වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියන ආරාධනාවක් කරලා තිනවා. ආවේ නැත්නම් වඩා හොඳයි කියලා. නමුත් ලොක්කත් එතනදී අපේ පුතාට ලොකු ලොක්කෝ එතන වෙලාවනේ කියලා ලොක්කත් මේ ඒවායේ කන ගන්න ඇවිල්ලා ඌවත් ඒ කැවුම් පෙට්ටියකුත් හදාගෙන ආස්මිතිකුත් කුරුණු පෙට්ටියක වැඳගෙන ඉතින් ගියාලු උත්සවේ පටන් ගත්තට පස්සේ අර ශාලාව. යනකොට පුතා මොහ තේජනීය ස්වරූපේ යාළුවෙක් ඉන්නකොට අප්පච්චිනවලු ඒ මනුස්සයා කොහොමඩක්වත් ගැලවෙන්නේ නැතුළු අතනින් ඔක්කොම ටයිකෝට් ගහගත්ත කට්ටිය දැන් සරමක් අඳගෙන හේවායකුත් එක්ක එනවා. අර හේවායා ඉතින් ලොකු නිලමෙට බොහොම සලකගෙන කියන දේ කරනවා. ඉතින් අර මෙයාගෙන් ඇතුළට ආවලු කිසි කෙනෙක් පුතා ගියෙත් නැහැ කවුරුත් ගියෙත් නැහැ පිළිගන්න. මින් තාත්තා ඇවිල්ලා කුරු පෙට්ටි පැත්තක තියලා ඉකින් පැත්ත කරලා ඉනෝති යාළුව ඇහුවලු මේ කවුද කියලා. ඒ අපේ ගමේ එක්කෙනෙක් කියලා. ඒ අපච්චිට හරි කනගාටුවක් හිතුණලු අපච්චි ආවේ ඇත්තටම යාළුව අඳුනා ගන්න. ඉතින් හේවායා මේ නිතරම ලොකු නිලමේ කියාගෙන ඉතින් ඒ උපස්ථාන කරලා වතුර පිළිතුරක් දීලා තේ ටිකක් එමෙ දීලා පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා. යනකම කවුරක් කතා කරන්නේ. ඊට පස්සේ මේ යන ගමන් පුතාගේ පිට තට්ටු කරලා ගිහලා කිව්වලු මේ මම බුදුදේ සේරම හේව අයට කියනවා. ඔබට තුනක් දෙන්න. මොකද හේවය විතරයි මට සලකන්නේ. එතකොටයි පුතාට තට්ටු උනේ මේ ඔක්කොම සෙල්ලම් කරන්න මේ තාත්තගේ බුදුදේට නමුත් ඒ තාත්තා ආපු ඇඳුම නිසා ආපු ක්‍රමේ නිසා ඒ පිරිසට ගැලපෙන නිසා අපච්චි කියන තාත්තා කියන මිනිහට පෙළඹුණේ නැහැ. නමුත් තාත්තට මිනිහ පුතාට මතක නැහැ තාත්තා බුද වේලිය නැහැ. ඊට පස්සේ තට්ටු කළා කියනවලු මම මගේ හේවායට ලියනවායි කියලා හේවාය කියලා කියන්නේ කම් පෙට්ටු උසන මනුස්සයාට. එහෙම නැත්නම් දැන් කාලේ තියෙන විදිහට අපි දාසියෝ වහලු නැති නිසා ඒ ඒ වැඩ කරන මනුස්සයාට ආන්නේ වගේ මේ දේවල් වලට සලකනකොට අපිව ප්‍රමාණ ඉක්මල ගිය ගම වපින් කරලා ලැබපු දේවල් ඇත්ත මේ සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරලා තියෙන සේරම පින් කරලා ලැබපු දේවල්. නමුත් ඒක ගත්තට පස්සේ ඒක නිසා තමන් උසස් කරලා අනුන් පහත් කරලා සලකනවා අසත්පුරුෂය කියලා. මේ පැවිද්දන්ට කියන. පින් කරලා උසස් කුල මහා කුල ලාභ ඥාතිත්වේ ලැබපු පැවිද්දන්න බුදුහාමුදුරු කියන පැවිදි වුණත් අසත්පුරුෂය කියලා. ඉතින් ඒව අතර සාමාන්‍ය ඔය ගිහියන් ආර්ථික විද්‍යාවට සලකන කරුණු ටික තමයි එතන දක්වලා තියෙන්නේ. ඊට පස්සේ බෞසුත විනයදර ධම්ම කතික. ඊටාමත් හොඳට ධර්මයේ කටපාඩම් තියෙනවා. කියන බොහෝ අසු විරුතන් ඇති පැවිද්දා. ඊට පස්සේ විනය දරයි හැම පුංචි විනය කාරණාවටම හොඳට තෝරලා පෙරලා කටයුතු කරනවා. ධර්ම කතිකයි. හොඳට ඕන කෙනෙකුට බණ කියන්න පුළුවන් ඉතාමත්ම ලස්සනට. නමුත් ඒ ඔක්කොම කරත් මම බහුසුතයි අනික කට්ටිය බහුසුත නෑ කියලා පුංචි කරලා සලකනවනේ අසප්පුසයි. ඒ වගේ මම විනය දරයි. අනික් කටියට විනය තේරෙන්නේ අනික් කටිය ගණන් ගන්නෑ කියලා සලකනවනේ අසත්පුරුෂයි කියලා කියනවා. මේ බුදුහාමුදුරගේ ශ්‍රීමුක දේශනා. ඊට පස්සේ ධර්ම කතිකයි තාමත්ම විචිත්‍ර බණ කියන්න පුළුවන් අපේ බුදුන් පඬිස්සාංශ කියන්නේ ගල් පිළිමයක් වුණත් ඔළුව හොල්ලන්න බණ කියන්නේ. හැබැයි ඒ නිසාම Taman උසස් කළ සලකනවා අනුපාත කළ සලකනවා නම් ਸਰුවචන සලකන අසත්පුරුෂය. සත්පුරුෂයා කොහොමද කරන්නේ? Taman බහුසුතයි. නමුත් මේ බහුසුත වුණාට කෙලස් කැපෙන්නේ. බහුසුත වෙච්ච ඵලියට රාග දුරු වෙන්නේ නැහැ, ද්වේෂ දුරු වෙන්නේ නැහැ, මෝහ දුරු වෙන්නේ රාග දෝෂ මෝහ දුරු වෙන්නේ ප්‍රතිපදාවටම. අන්නේ ප්‍රතිපදාවම අනන්‍යං කරත්වා. ඒකම තමා කරගෙන ජීවත් වෙනකොට මේ බහුසුත භාවය නිසා අපිට මනින්න දෙයක් නෑ. ඒක බිහින පුංචි දෙයක් භ්‍රමචරියත් එක්ක බලන්න. පැවිද්දත් එක්ක බලන්න බෞසුත භාවය කියන්නේ ඉතාමත් පුංචි මේ ආභරණයක් ඒක උසස් කොල සලකන්න එපා. අනිකුත් දේවල් අතර මොකද්ද සලකන්න ඕනේ? ප්‍රතිපදාව. රාගක්ඛේ, දෝසක්ඛේ, මෝහක්ඛේ පිණිස පිට දෝ මේ ඒකම සලකලා මේ දේවල් පහත් කරලා පහත් කරලා නෙමෙයි. සලකිය යුතු මට්ටම සලකලා නිකන් ඉන්නවනේ අන්න සත්පුරුෂයි. මේ විදිහට ගෙනලා කියනවා පාංශකූලික ආරණ්‍යක සෝසාසනික ඒක විහාරි. පාංශකූල සිවුරු දරනවා, ආරණ්‍යගත කරනවා, සුසානේට යනවා. මේ ශේරම කරලා පරංශකූලක සිරුරු දාන නැති කෙනා පහත් කරලා සලකනවා. එයා මේකේ පුරපතින්දන සිවුරු අඳනවා මම නන්නේ මම නම් ගන්නෙ පහංශකූල සිවුරු පමණමයි කියලා. යම් කිසි කෙනෙක් ඒ පාංශකූලිකත්වය ඉස්මතු කරගෙන මම උසස් කරගෙන අනුන් පහත් කරලා සලකනවනම් රට්ටු මොනවා කිව්වත් බුදුහාමුදුරුවෝ තන්නේ මුර්ගාල කියනවා තනි කපහන් කනුවක් වගේ ඉඳගෙන මම ශ්‍රීමුක දේශනා කරනවා ඌ අසප්පුරුසයි. ඒ වගේම ආරණ්‍යක වුණත් අපි අරණ්‍ය වාසී අනික කටි ග්‍රාම වාසී අරණ්‍ය වාසී කට්ටිය තමයි බුදුහාමුදුරු උසස් කළා තියෙන්නේ කියලා ඒක ඒක වෙන්න පුළුවන් සත්‍යක් වෙන්න පුළුවන් නමුත් ඒක ආඩම්බරයට අරගෙන අනුපහත් කළ සලකනවනම් අසත්පුරුෂ. ඒ වගේම සෝසාසනිකයි. සෝහොන්ගේ ජීවත් වෙනවා. කොහොමද හැරලා. නමුත් ඒක උසස් කළ සලකනවනම් අසත්පුරුෂයි. එහෙම නෙමෙයි සලකන්න ඕනේ මේ සෝහොනේ ජීවත් වුණා පාංශකූලික වුණත් ධම්මගතක වුණත් විනයකරක වුණත් බහුසුත වුණත් පාංශුකූලික වුණත් රාග නොකැපී ඉඳෙන්නේ ඉඳ තියෙනවා. ද්වේෂයේ නොකැපෙන්නේ ඉඳ තියෙනවා මොහේ නොකැපෙන්නේ ඉඳ තියෙනවා. එනිසා මේවා ජීවත් වෙන්නේ ප්‍රතිපදාවට වාසිය පිණිසයි. මොකද්ද ප්‍රතිපදාව වෙන්නේ? සීල සමාධි ප්‍රඥා කායික වාචික මානසික ඒ දුස්චර්තන නැති කරගෙන පුළුවන් තරම් හික්මීම සඳහායි. ඒ හික්මීමම ප්‍රධාන කරගත්තාම මේවා පුංචි බාහිර මතු පිට දේවල් පමණයි කියලා සලකනවනේ සත්පුරුෂය. මං ගේන්න ගහත්තුනේ මේ කතාවෙන් කතාවෙන් කොතෙන්ටද සරුවචනසේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ ගුණත් ඔක්කොම තියාන යම් ආකාරයට ප්‍රථම ධානය ලැබුවා නම් රූප ප්‍රථම ධානය විවිච්ඡේව කාමේ විවිච්ඡේහි අකුසලේ ධම්මේවි කියන විදිහට සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති යම් කිසි කෙනෙක් ඒක කියන්නේ පොඩි වැඩක් නෙවෙයිනේ ඒ කියන්නේ වීතික මට්ටමේ කෙලෙස අයින් කරලා පරිඋත් ทาน මට්ටමේ කියන නීවර ධර්ම එකකට කරලා පළවෙනි ධ්‍යානෙ ලබනවා. ධ්‍යාන ලැබුවට පස්සේ යම් කිසි කෙනෙක් හිතනවා නම් මයිත් එක මෙච්චර ගාණ මේ භාවනා පන්තියට ආවා. මයිත් එක මෙච්චර ගාණක් එකට පැවිදි වුණා. එකෙකුටවත් බැරි වුණා ප්‍රථම ධ්‍යාන උපදන්න. මං විතරයි උපදවුවේ. මම තමයි ප්‍රථම ධ්‍යාන කරේ. අනික් කට්ටියට බැරි වුණා කියලා. ඒ ප්‍රථම ධානය ලැබුවා වූ තමන් උසස් කළ නොලැබුවා වූ අය පහත් කළ සලකනවා නම් ධානලාභියාට පවා පැවිද්දට පවා අසත්පුරුෂයි කියන තන්නේ නම්බුරාමේ සරුවචනසජ. යම් කිසි කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් නම් එතෙන්දි වෙන විදිහකටයි සරුවචනසජ විස්තර කරන්නේ යම් කිසි කෙනෙක් ප්‍රථම ධානය ලැබපු කෙනෙක් මම ප්‍රථම ධානය ලැබුවා අනුන්ට නොලැබුණායි කියලා කියනවනම් ධානයේදී මේක කල්පනා වුණොත් ධානය කැඩේ. ධානය කියලා කියන්නේ අපි අරමුණේ ගිල්බගෙන ජීවත් වෙන වෙලාව. ඒ වෙලාවේදී හරි කල්පනා වෙනවා නම් කල්පනා නොවි හිටින්නේ නැහැ. ඒකට ඇබ්බැහි වෙච්ච මනුස්සයෙක්. හරි. අද නම් මට ඕන ධ්‍යාන. අද නම් මට සමාධිය හරි කියලා අර තණ්හාව, අර මානෙ, අර දෘෂ්ටිය රිංගා ගත්තොත් සර්වඥයන් කරනවා අතම්මේතා වුත්තා භගවතා. බුදුජාන විශ්වාසී අපිට කියලා දීලා තියෙනවා අතම්මේතාවේ දිනු කරන්න කියලා. තම්මේතාවේ කියලා කියන්නේ තද්මය කියන එකයි අපේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ දීපු අර්ථකතනේ තද්මය කියලා කියන්නේ එයින් නිපන් කියන්නේ. රන්මය, රිදීමය, සීලමය ආදි වශයෙන් කියන්නේ සීලයෙන් උපන් කෙනාට කියනවා සීලමය කියලා. රහණින් උපදිතේක රන්මය කියලා. රිදීයෙන් උපන් දෙයට කියනවා රිදීමය. සීලමය කියලා කියනවා ගලෙන් උපන් දෙයට. ඒ නිසා ධානයෙන් උපදින දේ තමයි ධාන පිළිමද ඇති තණ්හාව, ධාන පිළිමද ඇති මාන්නය. ඒ නිසා ධානයෙන් උපන් තණ්හා මාන දිටි ඉපදුණා ඒකට කියනවා තම්මේතා කියලා. බුදුජානක අපිට කියලා තියෙන අටම්මේතාවේ දිනු කරන්න කියලා මේ ධ්‍යානෙ මගේ නෙවෙයි මේ ධ්‍යානෙ මම නෙවෙයි මේ ධ්‍යානෙ මගේ ආත්මෙ නෙවෙයි කියලා පුරුදු කරන එකටයි අටම්මේතාවය කියන්නේ. අටම්මේතාවය කියලා කියනනම් ඒකත් එක්ක අඳුර ගන්න නැතිකම්. නමුත් ඒක එන්නේ. ධ්‍යානෙ එනකොට ඒකත් එක්ක හඳුනා ගන්නකම මාළුවත් එක්ක සීනිගඳ එන්නා වගේ දෙයක්. කටගඳ එකක් අතාරිනකොටම කටගඳ ගන්නවා. ඒ කියාවේ ඌ මොන කපුරු කෑවත් හරියන්නේ නැහැ. ඒ වගේ තමයි ඒක එනේ දේ. ඒ එනකොට තම්මේතාවේ මේත් එක්ක එනවා. නමුත් බුදුහාමුදුරුවෝ අපිට කියලා තියෙන මේ සප්පුෂ ධර්මය මොකද්ද? අතම්මේතාව උත්තා භගවත. මේ ලැබිච්ච ධානයේ මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි කියලා මෙහි අතම්මේ ධානයේ කියන හැඟීම එනකොටම අතම්මේතාවේ පුරුදු කරාන අන්න සප්පුෂයි. ඒක හේතුව පෙන්නනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යම් යම් ආකාරයකටම ධානය පිළිද මඤ්ඤණා කරන්න ගත්තොත් මේ මම මේ මගේ මේ ආත්මය කියලා තම්මේතාවේ ඒ නිසාම ධානයෙන් පිරිනවා. අඩු ගානේ චිත්තක්ෂණය. ඉතින් ධානයේ ඉඳද්දි පිරිනවා කියන එක නම් මුළු ලෝකෙම පිළිගන්නවා ධාන ලෝකේ. නමුත් ධානයෙන් පිට ඉන්නකොට පවා මම ධානලාභී අනික් අයට න්යාය කියන හැඟීම තියෙනවා නම් බුදුහාමුදුරෝ ත්‍රිමුඛයෙන් සඳහන් කරන අසත්පුරුෂයි. ඉතින් කාර්ය අමාරුයි ලෝකයට පෙන්ලා දෙන්න මේ ධානලාභියෙකුට සර්වඥාන්සේ අසත්පුරුෂයි කියලා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වන්නේ මොකටද? උන්වහන්සේ පෙන්වන්නේ සත්පුරුෂයා ගැටි පෙන්වන්නේ. අතම්මේතා උත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා මේක ලැබුණාට මේක මම කියාගන්න එපා. මේක මගේ කියාගන්න එපා. මේක මගේ ආත්මය කරගන්න එපා කියලා උපදින උපදින අවස්ථාවෙම ඒකට ප්‍රතිවිෂ ඒකට ප්‍රතික්‍රියා නොකරන ගතිය පුහුණු කරගත්තේ නැත්නම් මේකම විෂක් වෙනවා. මේකම අසත්පුරුෂ භාවයට යනවා. ඒ අසත්පුරුෂ භාවයේ ඔය ආර කියපු මහා කුල උච්ච කුල தত্ত্ব එහෙම නැත්නම් පාංශුකූලික සෝසාසනික තත්ත්වවලට වැඩිය අඩියට අත දැමිලක් වෙනවා ප්‍රථම ධානය විස්තර කරනකොට. මේ ඉත තත්ත්වයන් හතරම විස්තර කරනවා. විස්තර කළ කියන මේ සෑම තැනකදීම තද්මයතාවේ එයින් උපන් මේ කෙලෙස් කහට මේ මගේ ධානය, මමයි ධානය, මටයි ධානය කියා ගන්න දේවල් ඒ අනිවාර්යයෙන්ම ධානයත් එක්ක එන දේවල්. ඒකට කල්ැතුම අතම්මයතාවය කියන එක. මෙය මම නොවේ. මෙය මගේ නොවේ. මේ මගේ ආත්මේ නෙමෙයි ප්‍රතිපදාව රැක්කොත් මොකාට වුණත් මේක ගන්න පුළුවන් කියන එක දැනගත්තොත් අපි ප්‍රතිපදාවට සලකනවා අර ඵලයේ මාත් එක්ක සම්බන්ධ කරගන්න යන්නේ. ඊට පස්සේ ආකාසානං ඡායතනට යනකොට ඒ සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරලා තියෙන වචන ටිකම මේ සබ්බතම මූලපරියාය සූත්‍රයේ සර්වත්‍යයන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් රූප ධානය ඔක්කොම ලබලා ඒ මැත්තේ අරූප ධානය ලැබලා. ඒ කියන්නේ කිසුණු කටිනුග්ඝාටම ආකාශය අරගෙන අපි නිල් පාට රවුමක් දිහා බලාගෙන කසිනියක් දිහා බලාගෙන භාවනා කෙරුවා නම් අපි නිල් පාට තියෙන තැන උගුලනවා. උගුලලා හිස්තනක් කරගන්නවා. හිස්තනකද මේ කටිනුව කසිනේ උගුලෝප තැන තියෙන හිස්තන අවකාශයට දාන කරන භාවනාවට කියනවා රූප ධර්මයේ උගුලවලලා. ඇතිවෙච්ච හිස්තනට හිතියෝ දාන කරන භාවනාව කියනවා ආනාපාන සමුත් වෙච්චාම කියන ආකාසානංචායතනට කියයි කියලා. සීළු රූප ධර්මයන් ඉක්මවල. අරූප ධර්මයක් වන රූප ධර්මයන්ගේ අභාව ප්‍රඥප්තිය වෙන ආකාශයට හිත යොදාගෙන භාවනා කරනලා සාර්ථක වුණා නම් ආකාසානංචායතන ලබන. අන්නේ ආකාසානංචායතෙන් ਸਰවචන සඳහන් කරන්නේ ආකාසානංචායතන සමාපත්තිය අතම්මේතා උත්තා භගවත. යම් කිසි කෙනෙක් ඕන වෙලාවට යන්න පුළුවන් ඕන වෙලාවට එන්න පුළුවන් ඕන වෙලාවක් ඉන්න පුළුවන් විදිහට ආකාසානංචත්‍ය පුරුදු කෙරුවා නම් එන්නේ සමාපත්තිය මම මගේ ආත්මය කියලා ගත්තොත් අඤ්ඤනාවට තණ්හාමාන දිටුවට වෙනවා. ඒක අතම්මේතා උත්තා භගවත. ඒක මට අයිති දෙයක් නෙවෙයි කියලා බුදුහාමුදුරුව අපිට කියලා තියෙනවා. ඒක ප්‍රතිපදාවක ඵලයක්, හේතුක ඵලයක්. එහෙම නැතු මගේ නෙවෙයි, මම නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා අන්න ඒ ආකාසානං ඡායතනෙ ඇති කරගත්ත වෙලාවේදී අතම්මේතා වරණ යේන යේන හිමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා මේ ආකාසානංචායතන හිත පවත්තන්ට නම් මේක මම මාගේ ආත්මය කියාගත්ත බෑ කිව්වොත් ධානයෙන් කැඩේ. ඒකම ධානයට විස වෙනවා. ඉතින් ධානයෙන් පිට ඉන්න කෙනාට ධානය නොපිසි එදිනදා ජීවිතය ගත කරන කෙනාට කවදාකවත් මේ තණ්හාමාන දිට්ඨි සහිත හිතවිලි පහළ වුණොත් ඒක එක්කෝ අර පටවියා පටවින් පටවිතෝ සංජානති පටවින් පටවිතෝ සංඤිත්වා පටවින් මඤ්ඤති මේ පටවියයි මම කියන්නේ නැත්නම් මේ ධ්‍යාන ලැබූ පුද්ගලයයි මම කියන්නේ කියලා ඒකත් එක්ක හඳුනා ගැනීම හෝ මේ ධ්‍යානයෙන් මම වෙනවා ධ්‍යානයෙහි මම වෙනවා මේ මගේ ධ්‍යානයයි කොයි එකට ගියත් ඒක නිසා ධ්‍යාන නැති එක ලාභයි මේ පැත්තෙන් බලනකොට මේවා සේරම උපදි වෙන්න ඉඩ තියෙනවා ඒ කියන්නේ තමන්ගේ යමක්කමක් වෙන්න ඉඩ තියෙනවා සෑම යමක්කමක්ම නිවනට බාධායි ඒ මොකද ඌව උපයනවා වගේ නෙමෙයි ඌ අතහරින්න ගිය දවසේ. ඒක හොඳට තේරෙනවා තමයි වස්තුව වැඩියෙන් තියෙන එකනට අභිනිෂ්ක්‍මණය බොහොම අමාරුයි. දරුවන් වස්තු කෙරේ ප්‍රේමේ වැඩි කෙනාට අතින් ඇටයක් ගලවනවා. අනික් අතේ මේ අතේ ඇටයක් ගලවනවා වගේ ලබනකොට නම් හිතනවා ඒකයි අමාරු කියලා. ඒක අපිට අධ්‍යාපනඥයෝ උගන්වන්නේ ලබන්න අමාරු කියලා. ආර්ථික විද්‍යාඥයෝත් උගන්වනවා. දේශපාලනඥයෝත් උගන්වනවා. සමාජ විද්‍යාඥයෝත් උගන්වනවා. උන්ගේ අම්මලාට උන් එක එකක්වත් උගන්වන්නේ නැහැ මේව ගලවන්නේ. ඒක අර ලස්සනට කියනවා අර බෙකට් එකේ ඒ පස්සේ ජෝර්ජ් රජුන්ට උපදේශ දෙන මේ බිෂොප් තුමාට තමයි බෙකට් කියන්නේ. ඉතින් ආ උගන්වනවා බිෂොප් මේ පස්සේ ජෝර්ජ් රජුන්ට කාමසුකල්ලි කාණේ යෙදෙන හැටි ඒ ඔක්කොම කරන හැටි වේදිකාව පැලෙන්න කෑ ගහලා කියනවා බෙකට් ඔබ මේ තේරම මට ඉගෙනවා මේ මැසිම නතර කරන හැටි කියලා දීපන් යකෝ කියලා කෑවා. ඔක්කොම ලටම කරන්න පුළුවන් අපි අවශ්‍යනික විතරයි. පට ව්‍යාපෝ තේජෝ වායෝ භූත දේව පජාපති බ්‍රහ්ම ආකාසානංචායතන එහෙම නැත්නම් ওই කියන සෑම බ්‍රහ්ම ලෝකයක්ම දේව ලෝකයක්ම කරන්නේ මේ නිදාගෙන තියෙන යකෝ කොටි අවශ්‍යයි. අවශ්‍ය ගන්න අමාරුයි කියලා මේ කට්ටිය කියන්නේ. අවශ්‍ය ගත්ත කෙනාට තේරෙනවා මේක නතර කරන්න. අනේ ඉදාට තේරෙනවා සත්පුරුෂයා කියන්නේ මොකද්ද අසත්පුරුෂයා මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඒක නිසා අපි උපයන්න ඕනේ. ඒකට මම අත් දෙකම උසලා කියන උපයේ යුතුයමයි. ඔද්දමල පොළවේ ගන්න. පා ගන්න. පහගල ඕන වෙලාවට ආය ගන්න. ආය විශ් කරන්න. විශ් කරන්න බැරි නම් මතක තියාගන්න වාලෙක්, බත් බැලේක්, දාසෙක් ඒ ශිල්පෙට. ඒ ශාස්ත්‍රයට ඕනේ නෑ එහෙම ශාස්ත්‍රයක්. ඕන වෙලාවට විශ් කරන්න පුළුවන් වෙන්න ඕන ඕන වෙලාවට ගන්න පුළුවන්. එදාට සත්පුරුසයි. ඒ මොකද බුදුහාමුදුර අපිට උගන තියෙන අතම් මේතා උත්සාහ භගවත. ඔය එකක්වත් අඳුර ගන්න යන්න එපා. ඔය එකකින්වත් කෙලස් කැපෙන්නේ. ඔය එකක්වත් අපිට ලබනාත්මක උදව් කරන්නේ නැහැ. උදව් කෙරුවත් කෙලෙස් වාසනා කියලා යෝට අපි කියන්නේ. තවාසනා සකල ක්ලේශයන් දුරු කළ වූ මාගේ සරුවචනanse අවාසනාවන්තෙක් කියලා කියනවා. කිසිම වාසනාවක් නැහැ. කිසිම දෙයක වාසනාවක් නැහැ. දෙවන්නේගේ ශිල්පක ආයුධයක ගුරුවරයෙක්ගේ කිසිම අපේක්ෂාවක් නැහැ. හැමදේම මේ මොහොතේ උපදිනවා. හැමදේම මේ මොහොතේ නැතිවෙනවා. ඒකට අතම්මේතාව ඉගෙන ගන්න. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් පිළිබඳව අපි කල්පනා කරන පටන් අරගත්තොත් ඒ නිසාම ඒ දේ අන්ධයක් බවටපත් වෙනවා. කල්පනා කරන මිනිසයත් අසත්පුරුෂයෙක් බවටපත් වෙනවා. සත්පුරුෂයෙක් වෙන්න මේ උපේබුදේ මම නෙවෙයි. මේක මගේ මේක මගේ ආත්මෙ නෙමෙයි හේතුඵල ධර්මයක ප්‍රතිඵලයක් මේ හේතුව ආවනම් මේක මේ ඵලය ලැබෙනවා කියන එක බුදුන්ටයි දෙයක් නෙවෙයි අන්‍යාගමිකයන්ට අයිතියක් නෙවෙයි, මායයට අයිතියක් නෙවෙයි, බ්‍රහ්මයන්ට අයිතියක් නෙවෙයි, හේතුඵල ධර්මයක් තියෙනවා. ඒක මට පාලනය කරන්නත් බෑ ඕනම කෙනෙක් මේ නරක වෙලා ඉඳලා හොඳ වෙන්න පුළුවන් ඕනම හොඳ කෙනෙක් මේ හොඳ වෙලා ඉඳලා නරක වෙන්න පුළුවන් ආන්නේ විදිහට මේ අපි අල්ලාගෙන ගැහෙන නැත්නම් අපේ අහසමාලික හදන්නට උත්සාහ කරන මේ ගෙපල් පඨවි ආපෝ තේජෝ වායෝ භූත දේව පජාපති බ්‍රහ්ම ඊට පස්සේ රූප බ්‍රහ්මතල අරූප බ්‍රහ්මතල සබ්බ ඒකත්තතා නානන්නතා අන්තිමට කිව්වේ නිවනත්. මේ නිවන කියන සංකල්පය මත ඉඳගෙන මැරෙන්න හදනවා අපි ඒකට කියනවා මූලධර්මවාදී වෙන්න. කිසිසේත්ම ඒකේ ඒ මූලධර්මවාදී මිත්‍යා දෘෂ්ටියකින් කිසි වෙනසක් නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා එහි තියෙනවයි කියලා ආත්මය. එතන මේ බුද්ධ ආගමේ තියෙනවයි කියලා යමක් මට ආභරණයක් වශයෙන් ගන්න පුළුවන්. බුද්ධාගමේ තියෙනවනේ යමක් එක බුද්ධ ධර්මයේ කියලායි මම කියන්නේ බුද්ධ ධර්මයේ කියලා කියන්නේ මොනක්වත් නෙවෙයි පෙරාගේ කපන ද්වේෂයේ කපන මෝහයේ කපන ගති ඇර දරුවන්ට දෑවැද්දකට දෙන්න හෝ නැත්නම් සාටිපිට හාතිකේට අරගෙන පිටිය ගහලා තියාගන්න දෙයක් ඕනේ. ඒ සෑම දෙයකින්ම තම්මේ තාප තමයි ඇති වෙන්නේ. තද්මය බව, ඒයින් නිපන් බව, ඒයින් නිපන්නෙම කෙලෙස් බව. ඒ උපදිනකොටම දැනගන්න පුළුවන් නම් මේ තමම නේතෝ හමසින මේසෝ වත්තා. මේ මම නෙවෙයි මේ මගේ නෙවෙයි මේ ආත්මේ නෙවෙයි. ඒකට තනි වචනෙන් දෙන උත්තරේ තමයි අතම්මේතා වුත්තා භගවතා. ඒකේ ඔය ආනාපාන සති සූත්‍රය වගේ පෙන්නනවා හුදුටම සති සම්බොජ්ජංගය ඇතුළු බොජ්ජංග ධර්ම හතම වඩලා ඒ බොජ්ජංග ධර්මයේ ආවත් එකයි නාවත් එකයි කියන විවේක විවේක නිශ්චිතව වඩන්නේ. ඒක තිබුණත් එකයි නැතත් එකයි නැත්නම් ඒකට විරාගීව ඒක තියෙන්න ඕනේ සතිය තියෙන්න ඕනේ සමාධිය තියෙන්න ඕනේ ඒක හැලෙන්නම බෑ කියලා ගත්තොත් ඒක දඬු කඳක් වෙනවා ඊරගයක් වෙනවා ඒක යන්නේ පළච්චාව විරාග සංඥාවේ නිරෝධ සංඥාවේ ඒක නිරුද්ධ වෙලා යනකොට හොඳට සත්‍යමත් වෙලා සතිය නැති වෙන හැටි ඒ වගේම සමාධිය හොඳට තිබිලා සමාධිය නැති වෙන ආපහු යන ගැම්ම ශද්ධාව නැති වෙන හැටි අන්න ඒක දිහා බලන්න බැට්ටා. ඒ කියන්නේ මේ ලැබපු උතුම් දේවල් හැලෙන හැටි බලන්න බැරි නම් කවදාවත් භංග ඥානයක් පහළ වෙන්නේ නැහැ කවදාවත් නිරෝධ සංඥාවක් එන්නේ නැහැ කවදාවත් කය සංඥාවක් එන්නේ නැහැ කවදාවත් වය සංඥාවක් එන්නේ නැහැ කවදාවත් නිරෝධ සංඥාවක් ගන්න බැහැ ඒ නිසා ධර්ම උපදවන්න බැරි ඇත්තෝ ගැන ඉතින් සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ යත්තොන්ට ඒ ඒ ඒ කුසලතා නැහැ ඒ ඇත්තෝ මේ වගේ තැන් වලට එන්නේත් නැහැ මෙතන භයානකම තියෙන එක හරි ගියා කියලා උපදින මේ තම්මේතාවේ තමයි ඒ එනකොටම අතම් මේතා වුත්තා භගවතා කියලා මගේ සරුවචනාංශේ ශාක්‍ය කුලයේ පැවිදි වෙලා රජසැප ලැබලා රජසැපත් එපා කියලා තපස් වෘත රැකලා ඔය මේ ලෝකේ ඉන්න ඔක්කොටම වැඩිය කෙලවරටම ගියා. දුකේ අන්තිම කෙලවරට මුංගන්සේ ගියා. සැපේ අන්තිම කෙලවරට ගිය නිසා සරුවඥ වුණා. ඒකවත් නැහැ තම්මේතාවයකට ගත්තේ. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ තමයි කීකරු වෙන උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී හතර චකටම සඳහන් කරන ඔය ඔක්කොමලා පින් කරපු යැත්තෝ මනුසාත්ම භාවයක් ලැබලා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා චන සම්පත්තිය ලැබිලා පැවිද්ද තියෙන ලෝකේ සත්පුරුෂෝ ඉන්නවා සත්ව ධර්මයේ තියෙනවා මේ සේරම ලැබලා තියෙන නිසා තාරාතිරම්මනින්ට යන්න එපා. අඟ උස්සන්න යන්න එපා. මේක මම මාගේ කියා ගන්නට යන්න එපා. අර මේ කවුද ඒ දවස්වල බයිලකාරයෙක් හිටියා මට මතක නෑ මේ මේ මනුස්සයා බයිලා කියන්නේ මල්ලි මේවා ලස්සන බයිලා මේවා අල්ලගන්නilla මේවා මගේ කියපල්ලා කියලා තමයි වේදිකාව පැලෙන්න කෑගන්නේ. බුදුහාමුදුරු කියනවා මල්ලි මේවා ලස්සන බන අල්ලගන්න එපා මේවා මගේ කියන්න එපා. ඒකයි බයිලාවේ බණේ අතර වෙනස. ඉතින් අද බයිලා තමයි කියන්නේ බනවා. අල්ලා දෙනවා මේ ටික අල්ලගන්න. මම මේ දෙන දේ අල්ලගන්න. ඒකල මගේ කියාගන්න. මේ ලස්සන බයිලා. ධර්මයේ තියෙන්නේ අල්ලන අල්ලන දේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි අතම්මේතා උත්තා භගවතා යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති යමක් යමක් පිළිබඳ අපි මඤ්ඤණා කරන්න ගත්තොත් ඒ නිසාම ඒ දේත් කෙලෙසෙනවා උඹත් කෙලෙසෙනවා නිසා මඤ්ඤණාව එන එක ස්වභාවිකයි ඒකයි අසුතත් පුත්‍රජනගේ හැටි ඉන්නකොටම හඳුනා ගන්නවනම් මෙන්න මේකයි මඤ්ඤණා කරනවායි කියලා කියන්නේ ඒ මඤ්ඤණා පිළිබඳව ඇති තතු ඇති හැටියෙන් දන්නවනම් සරුවඥයි අය කිසියම් දෙයක් ඒක ඇත්තේ නැහැ. මම ඉන්නේ මඤ්ඤණාවක බව දන්නවනේ සරුවඥා. ඊට පස්සේ ආයකින් අතාරිනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. මඤ්ඤණාවක් නෙමෙයි මේක උතුම් දෙයක් කියලා සලකන්න ගියොත් බුදුන්වත් බැරි බව මතක තියාගෙන ඉන්න අපිව බලන්න. ලුකුසාන්සින්න කාලේ කියනවා ඒ වගේ මඤ්ඤණයනකට සංඥා මට්ටමේම ඒ ඒකේ ලස්සන මේ කතාවේ මේකේ සඳහන් වෙනවා පටවින් පටවිතෝ සංජානාදී පටවින් පටවිතෝ සංඤිත්වා පටවින් මඤ්ඤති. පටවිය පටවියයි හඟි. පටවිය පටවියයි හඳුනාගෙන හඟවාගෙන අඟවාගෙන කියන්නේ අංගාගෙන කියන්නේ අඳුනාගෙන පටවින් මඤ්ඤති. පට පිටඳ මඤ්ඤනා කරනවා. අන්නේ මඤ්ඤනා කිරීම සංඥා මට්ටමේ කැඩුවොත් Tamanට කරන්න පුළුවන්. චිත්ත මට්ටමට යනකොට ගුරුවරයෙක් ඕන කරලා තියෙනවා සබ්‍රක්‍මචාරයෙන් පිරිසක් ඕන කරලා තියෙනවා බලසේනාමුලුවක් ඕන කරන කඩන. දික්ටි මට්ටමට ගියොත් බුදුන්ටවත් කඩන්න බෑ සංඥා මට්ටමේදී Tamanට උනත් දැනගත්තොත් කඩතයි. ඒක ඊගාට මෝරණ ගන්න පහළ වෙන අවස්ථාව චිත්ත මට්ටම. ඒක මේ පොත් ලියන්න පටන් ගන්නවා අනුන්ට බණ කියන්න පටන් ගන්නවා මට මේක තේරෙනවායි කියලා ඒක මූල ධර්ම කරගන්න පටන් ගත්තාම චිත්ත මට්ටම. අන්තිමට ඒක බැහැගත්ත පස්සේ දිට්ඨි මට්ටමට යනවා බුදුන්වත් කරන්න බෑ. නමුත් ඇත්තටම මේ අසුතවත් පුතුජනගේ කැඩිල්ල තමයි තාමත්ම වැදගත් කැඩිල්ල. හැබැයි වෙනස මෙතනයි තියෙන්නේ. නිසා මේ අපි කාටවත් බෑ අපි ළඟ මේ දේවල් නැහැ කියලා. යම් මම් ප්‍රමාණ වලට අඩු වෙලා ඇති. නමුත් තාමත් අපි අර නෙළුම මඩේ උපන් නෙළුම වතුරෙන් උඩට ඇවිලා පිපෙන තෙක් ජලයේ ඇලි ගලි වාසය කරනවා. ඒ සිනිකන්ද තියෙනවා. උඩට ඇවිල්ලා නෙළුමට ඉර වැටලා පිපුණට පස්සේ තමයි වතුර වැටුණත් අල්ලන්න නැති මට්ටමට යන පුදුම පුෂ්පයක් පුදුම සුවඳක් එන්න පටන් ගන්නවා. එතෙන්ට එනකන් අපිට මේ වතුරටවත් ගොහරුවටවත් සිනිගන්ධටවත් දොස් කියලා බෑ. අපි දැනගන්න ඕනේ ඉන්නේ මඩේ. ඕජාව ලබන්නෙම මඩෙන්. වට කරගෙනම තියෙන සිනිගත ගහන වතුරේ. ඒ බව දන්න එක විතරයි මේ අසුතවත් පුතත් ජනන තියෙන ගැලවුම. ඒක සාරුවච්චන් ආංශේ දකින්න මුළු ආධ්‍යාත්මික ගමනේ වැද්දගත්ම හැබෑම හැබෑ සංදිස්ථාන. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා කියන කණ්ණාඩිය අපේ ඡායාව වැටෙනකොට පිළිඹු වැටෙනකොට මේ ඡායාවෙන් පේන්නේ මට මගේ තණ්හාමාන දිට්ටිද එහෙම නැත්නම් ඒවා කැඩීගෙන යන ක්‍රමයක්ද වැඩිගෙන යන ක්‍රමයක්ද ධර්මයත් එක්ක හැප්පෙනකොට ධර්ම ආදාශයක් කරගෙන අනේ අපි බලන්න ඊට පස්සේ අපි මේ තේරවාදී අවුරුදු 2500ක් ගෙන අපි මේ ආචාර්ය પરම්පරාව දිහා බලනකොට කොච්චර නියතමානීව පසුගාමීව මේ ගුණ කන්දක් රැකගෙන කද්දාකක් කියාපාන්න නැතුව ගත කෙරුවේ මොන තරම් සම්මේතාවයට බයෙන්ද කියලා බලන්න මොන තරම් මේ මඤ්ඤණාවට බයෙන්ද කියලා මුළු අද ලෝකයේ මම නිතරම කියන දෙයක් තමයි මේ තොරතුරු තාක්ෂණය කියන්නේ මඤ්ඤණා ලෝකයක් ඔකෙන් කරන්නේම අපි අතරමං කරනවා. හැබැයි අපි සබම් බුබුල වගේ පුම්බනවා. බැලුම් වගේ පුම්බනවා. පුම්බලෙවල අපි නිකන් හීන ලෝකයක රජ කරවලා උන්දලා ගන්න තින හරි අරගෙන සීරිමාන්ති උරා බීලා අන්තිමට හුලම් බැතර පස්සේ ගන්න දෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම වැලකී ජීවත් වෙන්න ඕනේ. මේ මඤ්ඤලා ලෝකෙන් නැත්තම් මේ තොරතුරු තාක්ෂණය. ඒ වගේම ಗುಣ වැඩිල්ලේ බය වෙන්නත් එපා. මේ කියන විදිහට උච්ච කුල මහා කුල ලාභී ඥාති ඒවට බය වෙන්න එපා. ඒ සේරම ලබා ගන්න කිසිම දෙයක් ඒ වත්තරම ලබන්න බෑ. ඒවා පින්නට ලැබෙන දේවල්. ඊට පස්සේ හම්බෙන මේ පළවෙනි ධ්‍යානෙ බය වෙන්න එපා. දෙවෙනි ධ්‍යානෙ මේ අරූප ධ්‍යාන කිසිසේත්ම බය වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන මතක තියාගන්න මේක ගලවන්න වෙනවා. උපේන කොටයි අපිට අමාරුව තේරෙන්නේ. ගලවන්න වෙන දවසක යන කල්පනා කරන කටයුතු කරොත් ඔක ලැබීමේ මහා ලොකු නම්බුවකුත් නැහැ. මොකද ගෑයක ලබන්නේ ගලවන්න. ඒ ඔක්කොම කරලා කෙලපැමිණිච්ච කෙනා තමයි සරුවචනන්ත කියන්නේ. හැබැයි අපිට සරුවචනන්සේ පහසුවක් දීලා තුන අපිට සරුවඥ වෙන්න ඕනකම නෑ. ඊට උඟක් මෑතකදී අපිට නිවන් ලබන්න පුළුවන්. නිවන් ලබන්න නම් අපි ළඟ තියෙන හැම හැකියාවක්ම හරියටම ප්‍රමාණ කරලා දැනගෙන. ඒක තම්මේතාවේ ඇති නොවීම පිණිස. එනත ඒකට මඤ්ඤණ ඇති වෙන අවස්ථාව පවා වාසයක් පාසා. මේවා ලස්සන බයිලා, මේවා අල්ලගනිලා, මේවා මගේ කියපල්ලා කියන එකද වෙන්නේ. එහෙ නැත්නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියනකොට සත්පුරුසා සත්පුරුෂ දෙක අතර දෙයක් නැහැ කියලා මතක තියාගන්න. එක්කෝ අපි චිත්තක්ෂණයක සත්පුරුසයි එහෙම නැත්නම් අසත්පුරුසයි. ওই දෙක අතරමැද ග්‍රේ ඒරියා එකක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අපිට තියෙන මේ අසත්පුරුෂ චිත්තක්ෂණය කුසල හොදලා සත්පුරුෂ ගුණට දාගන්න. ඒකෙදි තියෙන ලකුණ තමයි මඤ්ඤණා නැහැ. තණ්හාමානජිටුන් කල්පනාවක් නැහැ. මේ මම මාගේ ආත්මය කියන තම්මේතාවයක් නැහැ. බොහොම විවේකයි. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතා වසකපටිනානි. බොහොම මේ ඒ දේ තාම ගැඹුරු දේ පවා කරන්නේ බොහොම විවේකී. දඩි කරගෙන, දාඩිය දාගෙන, කීලි වලින් දාඩිය පෙරාගෙන, දත්මිටි කාගෙන නෙමෙයි. දත්මිටි කාගෙන වැඩ කරනවා අපි සති සමාධි වඩනකොට. සති සමාධි වඩලා ධර්මතාවත් එක්ක වැඩ කරනකොට බොහොම විවේකීව, විරාගීව ඒක හරි ගියා කියලා ප්‍රශ්නකුත් නැහැ, වැරදුනා කියලා ප්‍රශ්නකුත් නැහැ. නිරෝධ සංඥාවෙන් යුක්ත මේක නැති වී යන හැටි. හොන්ත සෑම කොට ධර්මයක් නැතිලා යනවා. නැතිලා යනවා කලබල වෙන්න එපා. මොකද අපි උපයාගත්ත දේනේ. ඔය ආපහු එනවා. ආපහු එනකොට සතුටු වෙන්නත් එපා. අන්න එතකොට උස්සංග පරිණාමේ දීදා දැමීම සඳහා ඇති දෙයක් විදිහට කටයුතු කරන යනකොට මගේ සාමාන්‍ය ඇදහිල්ල තමයි ඒක දැනගන්න දැනගෙන ඉන්න චිත්තක්ෂණයක නිවනින් කිසිම වෙනසක් නැහැ. ඔකටයි නිවන කියලා කියන්නේ. ඒ නිසා ඒක සංකල්ප වශයෙන් හදාගත්තාම එතන මේ මනස නිවෙනවා. එතන බැඳීමක් ඇති වෙන්නේ මේ දේ මම ළඟාග කරන්න ඕනේ කියලා හඹා යෑමක් නැහැ. එළවා යාමක් නැහැ. ආ මානසික ආතතියක් නැහැ. ලැබිච්ච දේවල් පිළිබඳ ප්‍රමාණයක්. ඉතින් අපි තව ඉස්සරහට යනකොට ඒක සීක පුද්ගලයා කරන්නේ කොහොමද ආශේක පුද්ගලයා කරන්නේ කොහොමද කියන එක සරුවත්න දේශනාවට සම්බන්ධ වෙනවා. මේ විශාල පාදමක් සහිත කොටස නිසා අපි මේ තාම කටයුතු කරගෙන යන්නේ ආශේක පුද්ගලයා නැහැ. මේ අසුතත් පුතඥය ඉතින් ඒකෙදී අපිට ගොඩාක් අපේ ජීවිතේම දෙන්න තියෙන ආදර්ශ තියෙනවා, ගන්න තියෙන කරුණු තියෙනවා. හැබැයි මම එකක් බණ කියන්නේ ඉවර කරන්න ඉස්සලා කියනවා මේක කවදාකවත් උල්ලුවේ අත ගහලා සාති වෙන්න අනුන්ගේ මේ ධර්ම බලන්න යන්න එපා මේ තමන්ගේ යාම බේර ගන්න බණක් මිස අනුන්ට කියන්න හෝ අනුන්ට අඟවන්න හෝ ඉඟි කරන්න ගියොත් භයානකයි කියලා විතරක් මතක තියාගන්න. මොකද ඒ තරම්ම අද ලෝකේ උඩ දාමමින් තියෙන. මම Taman දිහාට 100 100ක් යොදලා බලාගන්න එවැනි බලන කෙනෙක් අදහන්න බුදුන් වාගේ අදහන. එහෙම කට්ටිය හොයන්න අමාරුයි. කලාතුරකින් තමයි ඉන්නේ ඒ 100ක් නෙමෙයි ඒ ඒ දිහාවට හැරලා කටයුතු කරනවා. අන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ ගුණ ධර්ම ටික ටික වැඩි. වැඩනකොට නිවනේ තියෙන නිවන රස, විමුක්ති රසය ටික ටික ටික ඉන්න පටන් ඉතින් අපි මේ වෙනකොට පැයකට වැඩි කාලයක් ගත කරලා තියෙන නිසා අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සීළු දිනාටම තමයි මේ ගමන් කරන මාර්ගයේ ඉදිරියට ඒ සහැල්ලු භාවය විවේක නිශ්චිත විරාග නිශ්චිත ගතිය තව තවත් අවබෝධ කරගන්න මේ වස් කාලය තුළ තව තවත් ඉඩ ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව නැත කරනවා සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා. මේක ඇත්තටම මේ වගේ එක පුරුකක මේක අල්ලලා දෙන්න බෑ. මොකද සතිය පිහිටවන්න නම් ආයේ පටවියේ සතිය පිහිටවන්න. සතිය පිහිටව ගන්න. ඕන කරන මේ සතිය ගන්නෙ පටවිය කියන එකේ උලලන්නේ. ආපෝ තේජෝ වායෝ වල උලලන්නේ. ඊට පස්සේ භූත, දේව ඒ සංකල්පලත් එක්කම තමයි වැඩ කරන්නේ. සංකල්පවල වැඩ කරනවා කියලා කියන්නේ අපි රූප ධර්මත් එක්කමයි වැඩ කරන්නේ. ඉතාමත්ම මොන්ඩිසෝරි පන්තිය පටන් ගන්න. ඒක නිසා අපි ඉස්සෙල්ලාම සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ගුණ ටික වඩන. ඒ ගුණ ටික වැඩුවට පස්සේ මේ මාර්ගය ටික එන්න පටන් ගන්නවා. මඤ්ඤණා එන්න පටන් අරගන්නේ ගුණවතාවට. මේ අනුගුණයට නැති නනේ නුගුණයට ගාන නැහැ මිනිහට තාම පටලිවත් උපේලා නැහැ තාම. ඒ නිසා මිනිහා උදේ සෑන් දැනක ඕටයිම් කරගෙන වැඩ කරන නිසා ඌට භාවනා කතාවක් නැහැ. යම් දවසක ගුණයට ආධ්‍යාත්මයට ආගමට හිත යෙදුනට පස්සේ තමයි ප්‍රශ්නේ ඉන්නේ මේක කියන්න පුළුවන් අපිට හරියන්න ගිය දවසේ තමයි කෙලවෙන්නේ. හරියනකම් අපි කරන්නේ මොකද්ද? ඒක නිසා ඉස්සලම් කරනවා ඒ හරියනවා කියලා මන්ද මේ මුදු සද්ධාාවක් විද්‍යාවක් සතියක් සමාධියක් වැඩි කරන්න ඕන තැනක ඉඳලා එතෙන්ට එන හැටි හදාගන්න. අදපු දවසේ ඉඳලා මනෝලෝකික ජීවත් අපිට මතක අපි මේ නෙළුම් පටන් ගත්තේ මඩ කොටේ. අපි දැන් හදන්නේ කොහේ නම් පිපෙන්නද කියලා බලන්න. මොකද කෙට වෙලාවක් තියෙනවානේ. ආන්නේ ඒ අතරමැද අවස්ථාවේදී කියන්න අමාරුයි මේ මන ආයතනේ අල්ලනවා කියනවා. මන ආයතනේ අල්ලනවා කියන එක ලෝක විශ්යක් නෙවෙයි. ලෝකයට තියෙන්නේ බඩ පුරෝ. රූප බලන එක සද්ද ඒකවත් ඉවර නෑනේ තව. රූප සද්ද යම් ප්‍රමාණයකට ගිහිල්ලා ආධ්‍යාත්මිකවත් හිත යොදලා විනිශ්කමනයක් කරලා සීලසමගේ ප්‍රඥා පුරෝපේ එක්කෙනෙකුට නම් කිය හැකි. ඔබ තන්නේ කර මනෝපුබ්බංගම ධම්මා මනෝසෙත්තා මනෝමය. මුළු ලෝකෙම මනෝපුබ්බංගම. මනෝමයයි. මනස ශ්‍රේෂ්ඨයි. ඒක පිළිගන්නවා කියන එක හරි බලන්න ලෝකේ කීයට පුංචි ප්‍රතිශතයක් පිළිගන්නේ කියලා. කිසිම කෙනෙක් ප්‍රසිද්ධිය කියන්න බෑද මේ ලෝකේ මනෝමයයි කියලා. කිව්වොත් කියන මිනිහට පිස්සු. ඒක මනෝපුබ්බංගමයි කියන එක කියන්නේ නැහැ. මේ ලෝකයේ අනුවයි මනස හිටින්නේ කියලා අපි හිතන්නේ. මනස අනුව ලෝකෙ හිටනවා කියන එක හේතු කරලා දෙන්න බෑ. හේතු කරලා දෙන්න කතා කරුවොත් ඒක කියනවා නිකන් গুপ্ত ධර්මයක් කියලා. මනෝපුබ්බංගමයි කියලාවත් පිළිගන්න කැමතියි. ඒ ඔක්කොම කියනවා මට මේ தත්ත්වය හම්බෙලා තියෙන්නේ පරිසරයේ දෝෂේ. ආල්මාක්ස් මා කියේ මනුෂ්‍යයා ස්වභාවයෙන් හොඳයි. පරිසරය නිසා කෙලසිලා තියෙන නිසා පරිසරය ශ්‍රේෂ්ඨ. පරිසරය හදමු. අපි හොඳට ඒක යටිතල පහසුකම් දීලා 5 star hotel එක level ගියා ඔක්කොමලා නිවන් දකි. එහෙම නැතුව කතා කරන්න එපා. එතකන් කතා කරන්න එපා. එතකන් මේ කොමියුනිස්ට් ලෝකයක් හදනකන් ওই කොමියුනිස්ට් ලෝකයේ තියෙන උච්ච තත්ත්වයට යනවා. විශ්ල ඔක්කොම ওই ටික පැත්තකට ලෝකේ හැදලා ඉන්නේ. කෑවනේ කට්ටිය. කෑවේ අපි නෙවෙයි. කෑවේ අපි නෙවෙයි ඒ වගේ දීටිව අපේ ආමතුරු ටික. 30 ගණන් වල 40 ගණන් වල සමාජ සමාජ කියන වචනේත් හැදුවේ අපේ ආමතුරු. ඒගොල්ලෝ හිතුවා මේක තමයි නිවන කියලා. මේ ලෝකේ මට්ටම් කරලා යටිතල පහසුකම් හදලා තම සමාජය හදාගත්ත දවසට නිවන. තාමත් අපේ ආමතුරු ගිහියන්ගේ සංවිධානවල තමන්ගේ පොකට් එකෙන් අරන් සල්ලි දානවා සම සමාජයේ. ඒ සමාජයක අපි ඉන්නේ. දැන් මේ වෙනකොට ඒක දිය වෙලා ගියා. කොමියුනිස්ට් ධර්මයේ දිය වෙලා ගියා. විද්‍යාව කියලා කියන්නේ ඒ වාගේම තව පිස්සුවක් භෞතිකේ මතයි ඔක්කොම තියෙන්නේ. ඒ මනසකට කිව්වොත් එහෙම මනායතන හිත තියාගෙන හිටපන් කියලා. මුටි කන්නේ. ඊවන්සර කියලා දෙන්න ඕනේ මේ කියන පිස්සුවට අමතරව මනායතනක් තියෙනවයි කියලා. මොකෙක් අපිට ඔය brain the mind කියලා පොතක් ලියලා තියෙනවා. ලෝකෙන ශ්‍රේෂ්ඨම උපකරණ පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨම ජනමාධ්‍ය පාවිච්චි කරලා ශ්‍රේෂ්ඨ කියලා තියෙනවා. මුලේ හැම තැනම බැලුවොත් අහුනේ නැහැ කියලා. හැම ෆන්ක්ෂන් එකක්ම හැම අංශුවක්ම විස්තර කරලා පොතේ ලියලා අහුවෙලා නැහැ. ඒ නිසා කවුද කියන්නේ තියනවා කියලා. ඔය ප්‍රේමදාස මහත්තයා පොත අරන් දීලා ලංකාවෙන් හොඳ හමුදු කෙනෙකුට අනේ හමුදු මේක බලලා මට බණක් කියන්න. ඒ හමුදු අරලි ගමන්දිට කියලා බණ කියලා තියෙනවා. හොයලා තියනවා නැහැ. හැම හැම සෛලයක් හැම ක්‍රියාකාරීත්වම හොයලා ඒකේ විතර විස්තර නැහැ කොහෙවත්. මනස නැහැ. ඉතින් කොහොමද මන ඇත්ත හිත පිටුපන් කිව්වොත් එහෙම කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මට ආකිමිඩිස් ආකිමිඩිස් නෑර දුවන ගිල්ල වතුර බහැලා මිනිහා කියලා තියෙනවා මට මේ මුළු ලෝකෙ හොල්ලන්න පුළුවන් ලීවරයක් දාලා මට මේ පිවට් එකක් නැතික ප්‍රශ්න දෙන කාටවත් පුළුවන් පිවට් එක දෙන්න මට පුළුවන් ලෝකෙ උස්සන්න මෙච්චර දිග දණ්ඩකින් මගේ බර වැඩිච්චාම ලෝකෙ ඉස්සරහ මේ හිතවන්න පිවට් මේ කුඤ්ඤ නැතිකම මට තියෙනවා දෙයයන් වහන්සේට ඇවිල්ලා මැද අල්ලනවනම් මට මේක liver කරත හැකියි. ඒ තරම් liver එක හොයාගත්ත දවසේ මිනිහා ප්‍රකාශ කරා මුළු ලෝකෙම මට හොල්ලන්න. ප්‍රශ්න දීන්නේ අර මැද ගහන්න පුණ්‍ය නැහැ. ඔයගේ මන ආයතනේ බලපං කියනකොට ආගමනිසේ පුණ්‍ය තමයි ඔක. ඒ බර්ටන් රසල් කියනවා මේ කක්ෂයෙන් එපිට ගුරුත්වාකර්ෂණ ඇති නැති අතරමැද කැරකෙන කේතලයක් තියෙනවා කියලා මම කියනවලු ඔයගොල්ලෝ. ඒක අදාහගත්තොත් සියල්ල නිවන් දකින්නයි කියලාත් මම කියනවා. ඉතින් මට ප්‍රශ්න තියෙන ඕගොල්ලෝ අදහන්නේ නැහැ කේතලයක් තියෙන. ඒ නිසා ඒක ඔක්කොම අපි අපේ තියෙන මානසිකට පහු කරලා එහා ගාන ඉන්න බුදුහාමුදුරු කිය මොනවා කරන්නේ? පටවීම මුල් කරගනින් ඒ සතිය පිළිතුර. ආපෝ තේජෝ වායෝ සතිය පිළිතුරයි සතියේ විතරයි. සතිය කියන්නේ මන ආයතන බොහොම පුංචි කොටසක්. ඒකල ඒ සතිය කියන්නේ අපි ශ්‍රේෂ්ඨ අදහසක් විදිහට මේ අත්සිකලා කෙරුවේ මොකද්ද? මේ ලෝකෙන් චන්ද්‍රිකාවක් හරිනවා ගුරුත්වාකර්ෂණ ඇතුළත තියෙන තැන කරකින්. ඒකල්ල ඒක හදනවා ලෝකේ ගානටම කරකින්. එතකොට ඒක හරියටම උඩ මේ වගේ හිටින ආකාරය. ඕනේ තරංගයක් ඇතෙන්න ගියාම ආපහු එනකොට තොරතුරු තාක්ෂණික කද්දාකත් නැති මැජික් එකක් කරනවා. මොකද පිට ගියේ එක ලෝකෙ දිහා අමතර බැලමකින් බලනවා පිට ඉඳලා. ඒක නිකන් පොළවේ පාවෙන අහසේ පාවෙන දර්පණ තලයක්. ඒකට ටෝච් එකක් ගහපුවම ඒක එළිය වැටෙනවා ආපහු. ඕන තරංගයක් ඇරියාම ඒක වදිනවා. සතිය කියන්නේ උන්ව චන්ද්‍රිකාව. අපිම හදලා පිටට අරිනවා. අපෙන් පොඩ්ඩක් ඈත තියලා. ඒකට ගහනකොට ඒකෙන් ආපහු වෙන තැනක පරාවර්තනය වෙනවා. ඒකත් අපිටම අපි ගැන පිට දෘෂ්ටි කෝණකින් බලන. ඉතින් මේක මන ආයතන නෙවෙයි. මන ආයතනේ පුංචි අංශුවක්. හැබැයි මේක ඕනේ භෞතික විද්‍යාඥයෙකුට කළ හැක්කක්. ඕනෙම මිනිස්සෙකුට කළ හැක්කක්. ඒක සඳහා උච්ච කුල, මහා කුල, ලාභි මොකක්වත් උනේ. සත්‍ය පිටුව. සත්‍ය පිටුව ගත්තා නම් මේ මිනිස්යාට සත්‍ය උච්ච වෙනු කිය හැකි පිවට් එක තමයි හෙව්වේ අකෙමලි ඒසෝ පිවට් එක තමයි සතිය. එහෙම නැත්නම් ඔය චන්ද්‍රිකාව තමයි ඕකට බැලුවා. ඔබ ඕකට ගැහුවොත් ඔබට ගන්න. බෝකට ප්‍රිය කරත් ඕකමට ප්‍රිය කරනවා කියලා එතකොට පුළුවන් මනායත්නය. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ අසුතවත් පුතත් ජනේකට කිව්වොත් මනායත්නය ප්‍රශ්න තියෙන මනායත්නය කන්ට්‍රෝල් කරපන් කියලා ගහනවා. ඌ ගහනවා. මේ පිස්සු මේ කතා කරන්නේ මොනවද මේ කතා කරන්නේ? ඒ නිසා අපි බුදුරජාණන් බෑ එහෙම වගකීමෙන්තරෝ කතා කරනවා. ඉස්ලාම කතා කරන්නේ අන්තිම පහත් මට්ටමේ ඉන්න පහත් කියලා. අවස්ථානුකූලව මම පාවිච්චි කරන නොතේරෙන කෙනාට කියලා දෙනවා. එයාට තේරෙන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මහ උසස් කායට වැඩ. ඒක තේරෙනවා නම් ඉහළට යන්නේ ලේසියි. අපි පණ ගන්නවනේ හැමදාම අද මම ඉපදුනේ මම මොනම දෙයක්වත් දන්නේ අන්නතර පහත්ම තැන ඉඳලා මට මේ පෘථිවිය පෘථිවිය වශයෙන් තේරුම් ගන්නට මේ අයේ තද වෙනකොට දැන් මේ තද ගතිය පොළවේ පාගිය තියෙනකොට දැනෙන තද ගතිය වාතයේ තියෙන කප්පඩ චංචල ගති වතුරේ තියෙනකොට ඇලවෙන ගති ඒ ටික අල්ලගෙන ඒ මතින් සතිය පිටුව ගත්තොත් අපි කොහොමද නැත්නම් මම පෘථිවි දන්නා මම ආපෝ දන්නා කියලා පටන් ගත්තොත් කවදාකවත් කරන්නේ. ඒ නිසා හැමදාම අපිත් පටන් ගන්න ඕන අසුතවත් පුතඥයෙක් තැන. නිවන් දැකලා තිබුණත් උතින් පටන් ගන්නකොට වැරද්දක් වෙන එක අසත්පුරුෂකමක් නෑ. අපි යම් තැනක හිටියොත් මම දැන් පැවිදිලා ඉන්නේ මගේ මූලික ප්‍රශ්නේ කරා මම අබිලිස් කරනවා කියලා තියෙන්නේ මට ලෝභේ නෑ මට දෝෂ නෑ කියලා උන්ද හොදන්න බුදුහාමුදුරණ බෑ. අපේ හැම පටලවිල්ලක්ම වෙන්න ඕතන. අපි ඉන්න තැන මතක නෑ අපි නෙළුම හැදුනේ මඩේ බව මතක නෑ. අපි ආව තැන මතක නැහැ. අපි දැන් ඉන්න තැන ඉල උඩපයින් හදනවා. දැන් උඩ උඩපයින්. ඉතින් අහසට ඉන්නම බැරිලක් කරා. දැන් හැමදාම ඉන්න පදමේ. හැමදාම ඉන්න යමක්කමක් නැති තැනක. මම මේක නැති නිකන් මේ අද උපන් දරුවෙක් වගේ. එහෙම නැත්නම් මේ බිග්ිනර්ස් මයින්ඩ් කියලා කියනවා. හැමදාම බිග්ිනර් කෙනෙක් වෙනවා අපිට සතුට වෙන්න පුළුවන් අනේ අම්මලා තාත්තලා දීපු නැති අම්මා අධ්‍යාත්මයක් කොහොම හරි තනිපනි ගාලා හම්බ කරනද ඔය ඇති. ඔය හොඳටම ඇති પરම්පරා ගානකට ඇති. ඔක වැඩි ඇක්සලරේට් කරන්න කියලා දතර දතුරුන්ගේ බෙරේට මැණික් කැබෙවා වගේ බුබ්බු ගන්න කරන්න එපා වැඩි. ලොකු සංස්කෘතියේ ඒකයි ඔක කලාප ගණන් වලට ඇහෙනවා බෙරේට ගහනකොට. ඉතින් රජ්‍යරෝගේ වලු මේක රාජකීය භාණ්ඩයක් නිසා මැණික් කොපන්න. ඉතින් අර මම වැඩ කරලා දාග කරලා කරන ඇවිල්ලා බලනවා තට්ටු කරනකොට බෙරේ බුබ්බු ගන්නවා. අර තිබුණු தත්ත්වය තිබුණා නම් රජුරවන්න වැඩ ගන්න තිබ්බා. ඒ වගේ අපි පඬිතිව සමාජයට මෙහෙ කරති අතිපඬිතිව සමාජයේ එහෙ මෙහෙ කරති කියලා කිව්වා. අතිපඬිතකම් වන්න එමෙහිට මෙහිට යන ගමන තියෙනවා. මේකයි මගේ වරභාගය. පැයට 60යි විවේකේ. ඔයලා හදට යන්න කතා කරපා. අනික අඬ හදන්නේ අපි යන්නේ වරභාගේ මම දේ මා කරත්තකාරයා. කවදාවත් වරදී. අල්ලගෙන ඉන්නේ. ඒස්රි. ඒක අර නෑ ඒක ඒ මද මට්ටමක් ඒ ලොකු ස්වාමීන් වහන්සේ දීලා තියෙන ආනාපාන සති දෙවෙනි කොටසේ පඨවි ධාතු අඳුරගත්තට පස්සේ අපි ගන්නේ කක්කලත්තම් පච්චත්තම් කක්කලත්ත ලක්ෂණය. ගොරෝසු ගතිය. මේ ලක්ෂණ තුනක් අටුවාචාර්ය කරනවා ගොරෝසු ඝන සුමුදු ගොරෝසු ඝන බර බරට සහැල්ලුකම තියෙනවා ගොරෝසු ගමන සුමුදුකම තියෙනවා තද ගතියට මෙලෙක් ගතිය තියෙනවා මේ හයම පටවි ලකුණු ඒව අපිට තේරෙනවා මේ පොළොව වදිනකොට ඇට එක ඒ වැටෙනවා. ඒකට ඒක හොඳට නැවත නැවත ඒක එනවා නම් පටවි ලකුණු දැම්ම තුනේ කියන දරා ගන්න බැරි විදියට මොකෙක් හරි මෙහෙම කිනිහිරේ කැපිලා වගේ කැපෙනවා තේරෙනවා. නැත්තම් සහැල්ලුව තේරෙනවා. ඒකම නැවත නැවත එනවා නම් ඔය කියන ධර්මයට යන්න පුළුවන් මේ පටවියේ තමයි පටවියේ තමයි ආපෝ තේජෝ වායෝ දරාගන්නේ. එනිසා මේ මේ අපට දැනෙන මේ තද වෙච්ච ගතිය ඒ ගතිය මට දැනෙන්නේ උණුසුම් වාතයක් වගේද උණුසුම් ජීරයක් වගේද කියලා ඒකේ තියෙන දීර ගතිය වායු ගතිය හුදුවට බලන්න පටවි ගතිය හරහා යන්න ඕනේ අපි පටවි ගතිය ඉඳගෙන මෙයාට තනියම ඉන්න බෑ මේකේ තමයි අනිත් තුන් දෙනා ඉන්නේ කියලා ඒවට කියන්නේ අන්වය ඥාන ප්‍රත්‍යක්ෂ ඥානනේ ප්‍රත්‍යක්ෂ ඥානේ පටවියත් එක්ක පටවිය කවදාකවත් තනියම ඉන්නේ නැහැ ඊටු තුන් දෙනාත් ඉන්නවා කියලා බැලුවොත් පටවි ධාතු උදේ දකින හැටි නෙමෙයි හැන්දෑවේ දකින ප්‍රියව වන්නකොට නෙමෙයි අප්‍රිය ගතිය. මොකද ඒකට වායෝ ආපෝලින් වැඩ කරන බලපෑම් අනුව ප්‍රිය අප්‍රිය ගති කියනවා. හැඩ වෙනස් වෙනවා. හැඩ වෙනස් වෙන්නේ අනිත් තුන් දෙනා නිසා. ඉතින් ඒ නිසා මෙතනින් ඇතුළට ගියාට පස්සේ පැති තියන්න ඕන. තුන කෙරේ. ඒක සාමාන්‍යයෙන් අයි 20ක් වැදුනට පස්සේ කොතනින් හරි එයා බෙදගම් කරුවේ නැත්තම් මුළු ඇඟම පැතිරෙනවා. ඒක තැනකින් ගහන්නේ නෑ. ඒකට මුළු ඇඟම පැතිරුණාට පස්සේ මැරෙනවා. පැතිරීම නැතර කරුවොත් නයි 20 අඩුයි. අපේ අපේ පටවි ධාතු අවබෝධය අඩු වෙලා දින අපි පටවි ධාතු පටවි ධාතු ඉඳ සීමා වෙලා. අපි පටවි ධාතු නැවත නැවත පෙන්නකොට එහිම ඒක නැවත නැවත පෙන්නන ගයාගේ ගතිය ප්‍රයෝජනෙ ගන්න කොහොමද මේකේ ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය, තේජෝ ස්වභාවය බලා ගන්න ආසුලුව. දැක ගන්න ආසුලුව බලන්න හිටියොත් වරින් වර වරින් වර ඒ පටවි ගතිය තියෙන වැగిරෙන ගති, උණුසුම් සිසිල් ගති පේන්න පටන් ගන්නවා. ඒක විශාල වටිනාකමක්. එහෙම කියන්න බෑ ඇත්තටම ආනාපාන සති භාවනාදී ආපු වායෝ ධාතුව ප්‍රධාන. වායෝ පොට්ටබ්බ ධාතුවෙන් පටන් අර ගන්න. පට වියාපෝ තේජෝ කියන එක දේශනා විලාස විතරයි. ඇත්තටම අපි පටන් ගන්නනේ වායෝ පොට්ටබ්බ ධාතුව. පිම්බි පැකිලෙන් බැලුවත් ආශල් පස සක්මන් කරනකොට නම් පට විධාතුව අහුවෙනවා මේ හැපීම නිසා. එදින්ට වැඩ කරනකොට අතුල්පතුල් වලට අහුවෙන දේ. නමුත් භාවනාවේදී අපි එතරම් උගාක්ම සක්‍රිය වඩා ප්‍රකට වායෝ ධාතුව තමයි ඉස්සර කරන්නේ. බහුලීගත කිරීම කියලා ඒකට කරන්නේ. එනකොටම ඒකෙන් <clears throat> අවිරුද්ධ ප්‍රතිපදාව ගන්න කියන. නම්බු කරන්නේත් නැහැ, ආවාහන කරන්නේත් නැහැ. නැත්නම් Taman ඕනේ නම් කියනවා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඉතින් එයාට නිසිතන දෙනවා. එහෙම එන්නයි. එතකොට එයා ආසවුනොත් බදග බදා ගන්නවා තරහ වුණොත් ගැටෙනවනේ. මේක බදා ගැනීම ගැටෙන නිසා නැවත නැවත එන්න අවස්ථාවක් තියෙනවා. අර ප්‍රകൃතියේ බොහෝ වෙලා ඇසුරු කිරීමෙන් තමයි යගේ ප්‍රකෘති ගති පහළ කරගන්නේ. එතකොට අපි මඤ්ඤණාවලින් තොරව ගැටීමෙන්ම නැවත නැවත ඇසුරෙන්ම නැවත නැවත මිත්‍රත්වයේ තුලින්ම ප්‍රകൃතියෙන් ගන්නවා. ඒක තමයි අපි කරන්නේ. අපි හුඟක් වෙලාවට එනකොට පාවඩ දාලා සාතර වෙන්න හදනවා. එතකොටත් මිනිස්සයා මේ අන්දමන්ද වෙනවා. මේන් දෙපයි කියනවා. එතකොටත් අන්දමන්ද ඒක ගණන් ගන්නද භාවනා ජීවිතයේ හෝ හීන ලෝකේ අපි මේ කලබල වෙලා තියෙන එක මොහොත විස්තර කරන්න කියලා. ඒක මහා මෝඩකම. කිසිම තේරුමක් නැහැ එක මොහොතක එන දෙයක. ඔය එකම දේ දිහා බලනකොට ස්වරූපේ වෙනස් වෙනවා. ඒ ස්වරූපේ වෙනස් වෙන බතිය දකින්න ඒකට නිසිනින්ද විවේකී වෙන්න දෙන්න. කවදාකවත් මේ වෙලාවට වරෙන් තොරන් ගහලා පිළිගන්න යන්නත් එපා. එලවන්න යන්නත් එපා. මේ දෙකෙන්ම අපි කරන ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරන තුරු එන දෙයට ස්වභාවයෙන්ම එන්න දුන්නොත්. ඒක තමයි අපිට ඉවසීම නැතිකම කියන්නේ. ඉවසීම එනකොට එනකොට ඒ ඒක කෙරෙහි දක්වන මුනත වටිනාකම එන්නේ එන්නේ පරිණාමයකටපත් වෙනවා. දැන් අපි ඉස්ලාම් දාසේ කෙනෙක් දකිනවා දෙවෙනි දාසේ දකිනවා තුන්වෙනි දාසේ නැවතනත ආස්තිකරුන්ට යා කෙරෙහි පවතින ආකල්පය. යා කෙරෙහි චිත්ත රූපේ පරිණාමයටපත් සාමාන්‍ය කියන කොයි එකක් පිරිහෙන එක තමයි වෙන්නේ. ඕනේ වැදගත් එක් අපි අඳුන දවසේ ඉතාමත්ම වෙනුමක් කරන්න කියලා කතා කරලා දෙක තුන හතර දකින්නකොට ඒක පුංචි වෙන්න ගන්න. ඒකේ තියෙන තෙද බහිනවා. බුදුන් කෙරෙහි විතරයි වෙන්නේ නැති කියනවා. බුදුඥානසේ කෙරෙහි කවදාකවත් ඒකේ තෙද බැහිලක් වෙන්නේ නැහැ. ඒකම Tamanට උදව් කරව සත්පුරුෂයෙක් ඉන්නවනේ. ඒ සත්පුරුෂයා හිමාල පර්වතයෙන් ඈතට යන්න යන්න යන්න මුදුනට ශිඛරේ පේන්න ගන්නවා. අනුරාධපුරයට ගිහලා කොච්චර ඈතට ගියා රුවන්වැලිසෑයේ කොත පේනවා. නිසා සත්පුරුෂයා කොච්චර ඈතට ගියත් ඩිස්ටන්ස් එක වැඩි වුණාට කෙපිපෙනින් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සත්පුරුෂයාගේ ගතිය අපිට ඇසුර ඉන්නකොට එච්චර ප්‍රිය නෑ මනාප නෑ ඇසුර අමාරුයි. නමුත් කරපු උදව්ව නිසා ඈත් වෙන්න වෙන්න වෙන්න සත්පුරුෂයා ඈතට යනකොට කොත පේන්න වගේ හිමාලයේ සිකරේ පේන්න වගේ සත්පුරුෂ ධර්ම තේරෙනවා. අනික ඕනම දෙයක් ආශ්‍රය කරන පුංචි. එන්නේ එන්නේ එන්නේ අර එදිනෙදා gedara ගෑණිගේ තත්ත්වයටපත් වෙනවා. වඳින්න ඉස්ලා gedara ගෑණි කොහොමද බැඳලා පස්සේ gedara ගෑණි කොහොමද? එච්චර තමයි දෙන්න තියෙන්නේ. ඒක ඔය ටික ඔය සිව්ම එන්න දෙන්නේ නැතුව ටිකයි තත බල එන්න දෙන්නේ. එතකොට Tamanටම කියයි කිය හොඳ නරකද කියලා. වඩන දින මල්ල ලියන්න දින මල්ල ඔබන්න යන්න එපා. ලාවට එනකොටම ඔකට පේන හණ්ඩයි හීන පරීක්ෂා කරන්න බලන්න යන්න හදන්නේ මේක ඉක්මනට යන්න හදන්නේ. ඔකෙන් නෑ. හෙටත් වරේ අනිද්දත් වරේ ඉන් අනිද්දත් වරේ බෞලිකත කරනකොට ඒක තමයි තපස කියන්නේ. ඒක තමයි යෝගාවචර කියලා කියන්නේ. යෝගේට ආවචරයි. ඔයie යෝග වෙවි ඉනවරින් එනවා යනවා ආයෙනවා යනවා ආයෙනවා. ඒතකොට කිසිම නෑ විවේක නිසිතෝ යන්නේ වැඩි. එන්නකොටම නැකත් බලලා මෙහාම ගෙන්න ගන්න ඕනේ නැති වුණොත් අප්සෙට් කියලා ස්විප් වල නම්බරේ හොයනවා වගේ සල්ලි දීලා එහෙම හදිසි කිසිම කඩා වැඩ ගැනීමක් ධර්මේ නැහැ. දැන් අද තියෙන කොළඹ ධර්මයේ ඒක තමයි. කොළඹ කරන්න හදන්නේ කිටි ක්‍රම, ක්ෂණික ක්‍රම. පිටින් දැන් ඉතින් 18 මාසේ පොස් ක්ෂණික ඉන්දියාප ක්ෂණික පොල් කිරි. ඉතින් අන්තිමට ක්ෂණික මරණ තමයි වෙඩිලා තියෙන්නේ. ඌව කණ්ඩ කණ්ඩ කන්න කලින් මැරෙනවා. ඒ ක්ෂණික කාර්ය ඔක්කොම හදිසි වෙලා දඟන හැම කෙනෙක්ම ඔය ඉක්මන් කරන්න ගන්නේ සරුවචනසේ කියනවා අර මේ සරුවචනසේ වැඩ ඉන්න තැන පහන ආසේ මේ ආවාසය ළඟ හැමදාම රැයට පහනක් පත්තු කරනවා. ඉතින් බුදුරජාණන්සේ කවුරුත් නැති වෙලා කෙල්ලට ඇවිල්ලා පහන ගාව භාවනා කරනකොට පළඟැට්ට පයින්වලු අරකට. මෙරු පයින්වලු. උන්වහන්සේ වයින් කරන්න යන්නෙත් නැහැ, පහන නිවන්න යන්නෙත් නැහැ, පහන පත්තු කරලා වණින්නෙත් නැහැ. උකිනම ඉක්මන් කාර්යය ඇවිල්ලා තමන්ගෙම තටුලින් තමන්ම ගින්නට පැනලා මරණ හැටි. අනේ සංසාරේ කියලා. ඔය කලබලකාරීන්ගේ වැඩි යොමු තමයි. ඒ ඉතුරු වෙච්ච තට්ටෙන් ආයෙත් කරන්න ගින්නට පයින් එක තමයි. ඉතින් හදිසි වැඩ කාරින්ගේ වැඩවල පළඟට්ටන්ගේ වැඩේ වගේ තමයි. අපිට නෑ. කිසිම හදිසියක් නෑ. එනිසා හදගතිය දිනන මේ පතරේ දාපුවා. උතරේ නම් මේ අපේ සිද්ධ වෙනවා. ඒක ඉතින් අතර මූලධර්ම වශයෙන් වෙනදී මේ මූලධර්ම වශයෙන් අපිට කියාගේ පටවීම වෙමයි ආපෝම වෙමයි තේජෝ වෙමයි. ඌ එකක්ව වෙන් කරන්න බෑනේ. පතින්නේ ගුලියට එකට තියෙන්නේ. ඉස්සරහට ආපු දෙේ පේනවා. නමුත් පිටිපස්සේ තව තුනක් තියෙනවා. ඉතින් සමහරුන්ගේ චරිත ලක්ෂණ හිතුව පටවි ප්‍රකටයි. හොඳ ආපෝ ප්‍රකටයි තේජෝ ප්‍රකට. නමුත් කමන්නේ ප්‍රකට දේ අනුව හොඳට බලන්න. නැවත බලන්න. බලනකොට බලනකොට නොදැක්ක පැතිකඩවල. පේන්න පටන් ගන්නවා මේක හරියට පොටවල් හතරක් දාලා හදපු තේඩාවක්. ඒ අපි පට පාට නූල් හතරකින් බෙදපු තේඩාවක් කිය. ඒ තේඩා මෙතනින් බැලුවොත් කහ පාට වෙන පොඩක් උඩ බැල රතු පාට වෙන නිල් පාට වෙන කහ පාට. ආයෙත් කහ පාට. මේ කැර කැර කැර කියන්නේ ඉතින් අර තේඩාවේ ඉස්සරහට ආපු පොට දැකලා අපි කිව්වොත් මේ තේඩාව රතු පාටයි කියලා. බොරුත් නෙවෙයි. නමුත් ඒක නියම සත්‍යයක් නෙවෙයි. මොකද පාට හතරකින් හදලා තියෙන්නේ. Taman බලන හරස්කඩේදී ඉස්සරහට අවිල්ල තියෙන මේ පාට. නමුත් ඒක ගිහිල්ලා ඊගා පාට ඊගාවතන කියනවා. මේ හතර මේ තේඩාවක් වගේ පාටලන හතරකින් හදපු තේඩාවක් වගේ පෙන්නට අපි මුඛා දුරදිග බලන හිටියොත් අදහස් ප්‍රකාශ කිරීම පොඩ පමා කරනවා. දැන් දැක්කනම් මම නිල් පාටමයි කියලා රණ්ඩු කරන්න. යා දන්න පොඩ උඩින් බලුව කහ පාට තියෙන. ඒත් ඒ තේදා. ඒත් උඩින් බලුව රතු පාට තියෙන. අන්තිමට කියන්න පුළුවන් මේ හතර එකතු වෙලා. එයාත් කියන්නේ කියන්න දන්නේ පහක් තියෙනවද දන්නේ නැහැ. හදිසි වෙන්නේ නැහැ. අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ තීරණයකට එන්නේ නැහැ. නිරීක්ෂණය වැඩි කරනවා. විපස්සනා කියන්නේ මේ නිරීක්ෂණය වැඩි කිරීම. ඒක ඇතුලේ රස තියෙනවා නම් තමයි අපිට ඇත්තම වතුරකින් ජීවිතය දැනෙන්නේ. අපේ ඇඟ ඇතුලට රජේ වතුර රසයක් තියෙනවා නම් අපිට දැනෙනවා ඒක රසනවා. ඒක අපේ ඇඟේ ජීවිතය දැනෙන්නේ. ඔය ඒකට ඔය ගෙම්බට නැහැ. කිම්බ චලජී චල්තාපි. උඩ කොයි වතුර ගියත් ඌ ඒ හැඩයට හදාගත්තට පස්සේ පයින්නකොටම දැනෙනවා. මම ටික වෙලාවක් ගිහලා ඌ ඒක මට්ටමට එනවා. ඒ නිසා උරග ජීවිතේ චලතාපි. මේ මේ චිරපයි සත්‍ය විතරයි අචලතාපි. ඒකට උණුසුම් සිසිලසක් ඌට තියෙනවා. අර ඌට නෑ. ඒ නිසා අපි සෞත්‍ය වැඩක් කරගෙන තියෙනවා. චලත අචලතාපි නෑ. හතරම ක්‍රියාත්මක කරන්නේ ඒකේ ප්‍රකට වෙන්නේ අර පටවිලා. එක වෙලාවකට එකයි ප්‍රකට වෙන්නේ. ඒක ඒ ඒ ස්වරූපේ. නමුත් ඒ චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ වෙන කම්බිනේෂන් වෙන අතක් හම්බෙයි. මෛත්‍රියට හරවන්න බලනවා නේද? දැනෙනවා මේ මුදු ගතිය. මේ මුදු ගතිය දැනෙන්නේ අපිට ආපෝ ගතිය ඉස්සරහට. يعني අර අර හතර තියෙනවා හතර එකට තුනට අර ඒකේ මුදු ගතිය දැනෙන්නේ ආපෝ ගතිය පොඩ්ඩක් ඉදිරියට පත් වෙලා තියෙනවා කියලා ඒ පිටිපස්සේ දැනෙනවා. ඔය දැන් ඔක්කො සාමාන්‍ය කාඩ් ගහනකොට කොච්චර සෙල්ලම් කරනවද මොන ලෝකේ පුරාම දෙන කුට්ටමේ 52යි. අත අනලා දුන්නට පස්සේ මේක වාසිය අතක්ද අවාසිය අතක්ද කියලා කියන. එතකොට 3 not 4 ගහනකොට තියෙන වාසිය අත සාමාන්‍යයෙන් ඕමි බලනකොට අවාසි වෙන්න පුළුවන්. Tamanට හම්බ වෙන 52 එකක් තමයි කොච්චර සෙල්ලම් කරා. මේක අනලා බෙදුවේ නැත්තම් ගේමක් නෑ. ඒ අපි දෙනවා අපි මේ වෙලාවේ කොතුරුම්පු කරගෙන තියෙන ආර්තන ආර්තාසිය අපි කරන ලොකුයි. එහෙම නැත්නම් රුවිත කරගත්තම ආර්තාසිය වල්ලාසිය කියනවා. රුයිතාජය ඒකේ වෙලාවේ කවුරුට මේ අත හෑන්ඩ් එක අපේ කරගෙන එයා තුරුම්පු ප්‍රකාශ කරනවා. ගෙරුවට පස්සේ කාඩ් කුට්ට වෙනස්. ඒ කාඩ් කුට්ට මන්නේ තව කෙනෙක් දුන්න පස්සේ එයා කියනවා නෑ මම හාරත කියලා කියනවා. ඒක උත්තම වෙනස්. ආයෙත් අර අර බයිටේ තව උත්තර උත්තර දැන් එහෙම නැත්නම් මයිටි සංගමවල ආරම්භය බලනවා නේද ආපෝ ධාතු ළඟ වෙලා ඒක දුරු කරලා බුදු කරලා ඒ වගේ ස්වභාවයක්. ඒ කියන්නේ සමහර වෙලාවට ඒව අතර සම්බන්ධතාව තියෙනවා රූප ධර්ම සහ නාම ධර්ම අතර. නමුත් ඔය විදිහේ ඍජු සම්බන්ධ නැහැ. ඒ විදිහේ මේ කෙලින්ම පෙන්වන්න පුළුවන්කමක් නැහැ. ඒ වචනේ අනියන් සම්බන්ධතාව. අනියන් සම්බන්ධතාව ගොඩාක් තියෙනවා. ඒ විදිහට අනියන් සම්බන්ධතාව තියා බැලීම ධර්මානුපසනාවට වැඩිනවා. ධර්ම වලට යට වෙලා රාගේනකොට රාග නිශ්චිත වෙනවා. මේ මෛත්‍රීන මායිති නිශ්චිත වෙනවා කියන එක සමාජ ධර්ම. අපේ ජීවිතේට වෙන දේ. ඒ වෙනකොට ඇතුළත වැඩ කරන ධාතු හතර මෙහෙමයි, චෛතසික මෙහෙමයි කියලා බලන්න පුළුවන් මමම මම පරිේශනයකටපත් කළා පරිේශනාගාරයක ඇතුළත එක එක தත්ත්වයන් නිරීක්ෂණය කරනවා. ඒක ධර්මයක් වඩටපත් කරගන්න ධර්මෝජාවක් එන්න ගන්න. නමුත් අපි වෙන්නේ රාග වෙනකොට රාග රත්ත වෙනවා. ඒකවල මේවා දිහා බලන්නේ විවේකයක් නැහැ. දැන් රාගේ එnderලා ඒක දිහා විවේකීව බලනවායි කියලා කියන්නේ උග්‍ර විපස්සනාවක්, උග්‍ර ධර්මානුපස්සනාවක්. ඒකට එන්නේ විදිහට බලනකොට තමයි ඒක තියෙන හොඳම තත්ත්වය. නමුත් ඒක ඔක්කොම සදාචාරයේ විදිහට පිළිගන්නේ. ඔක්කොම ඒක භාවනාවක් කියලා පිළිගන්නේ. මේක ඒ සදාචාරයේ එන්න හොඳ ශික්ෂණයක් තියෙන. හොඳ සතියක් තියෙන. හොඳ ධර්මාභෝධයක් තියෙන. පෞරුෂත්වයක් තියෙන. මොකද කාන්තාවක් දැක්කම අපිට ඇතිවෙන නැගීම ඒක ඒක නතර කරගන්න බලන්න ඕනේ ඒක දෙන්න තියෙන ඒකේ ස්වභාවය. නමුත් කියන්න බෑ. තව කෙනෙක් ඒකෙන් කියලා අමාරු වෙట్లా ගියොත් ওই උපදේශය වැරදි. ඒ නිසා කාටවත් කියන්න බෑ. එහෙම එනකොට ඒක තියා බලන්න කියලා. ඒ නිසා මට්ටම් තුනක් තියෙනවා. මේ මට්ටමින් කරලා කඩන්න පුළුවන් නම් දෙවෙනි මට්ටමේ බලන්න. දෙකෙන් පුළුවන් නම් ඔතෙන්ට ඵලයක් කියලා. ඒකට කියන්න ඕනේ මේ කොයි තැනදීත් කොච්චර දෙයක් ඒකුණත් වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉහළකෙන්ම ගහන්න යන්න බෑ. එහෙම. ඉහළකෙන්ම යන්න ඉස්සලා පල්ලෑ මට්ටම් දෙක සාහතික වෙන්න. එතකොට තමන්න තේරෙනවා එහෙන් ගැලවෙන්න ඕන කියලා. ඒ අපි කියන ඒ කියන්නේ උග්‍රටි කියලා නන්නත් අරගෙන. ඒක නිසා කියනකොට ඒ පුද්ගලයා සලකලා පරිසරයේ සලකලා ඒ පුද්ගලට ගැළපෙන ධර්මයක් දෙන්නම මූල ධර්ම කියනකොට ABC තුනම කියලා දෙනවා. අවස්ථාවක් විග්‍රහ කරනකොට මේ දැනට තියෙන ප්‍රශස්ත தත්ත්වේ බලලයි උපදෙස් දෙන්න ඕන. දැන් වෛද්‍ය ශාස්ත්‍රය දැනගත්තට ඒ වෙලාවට ගන්න බෙහෙත් ටික ඒ ලෙඩාගේ හැටියට, Taman ඉන්න පරිසරයේ හැටියට ඉස්තු ගුණ කලකලානේ දෙන්නේ. නෑ. වෙනස් කරනවා දැන් මේ දැන් ඒව අනුව අර සමහර අර වෙනස් කරනවා. එහෙම නැත්නම් කම්පියුටරයිස් කරන්න පුළුවන්. බෙහෙත් මුළු සාස්ත්‍රෙම කම්පියුටරයිස් කරතයි මේ කාරණා මේ ටික දාන්නේ. එහෙම කරන්න බෑ. මොකද වෙදයි තීන්දුව කරන්නේ ලෙඩාගේ වයස, ලෙඩාගේ තියෙන චරිත ලක්ෂණ, ඍතු ගුණ. ඒව බලලයි වට්ටෝරු හදන්නේ. ඒක නිසා කල්ැතුව කියන්න බෑ වෙදා මොනවා කියයිද කියලා. ඒක නිසා වෙදාට වෙනම චරිතයක් තියෙනවා. අර වෛද්‍යවරයා කියන්නේ ඉවත් ඉදිරියට නම් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊටත් වැඩි වෙද්දු බෝට් එක ගහන්නේ එච්චරයි මන් දන්නේ. ඔය ගහලා ඉවරලා හරි ගියොත් කියනවා টොප් හොඳම වයිස්තින්නාන්ත කියලා. කියලා වුණාට පස්සේ කියනවා ඉතින් ශාත්‍රයේ තිබුණා ඉතින් මොකද ඔයගේ කර්මේ හරිනේ අරේ මේ කියලා. ඒසම ඔවා පොට්ටෙට කියලා ගත්තාම වෙද්දුන්න රවුතු කරනවා නෙවෙයි. වෛද්‍යවරුනේ දොස්තරලා පවා තන්නේ කර පොට්ටයක් කරනවා. ඊට පස්සේ ਉਹ හොඳ කර්මාන් රූපයක් තියෙනවා. ਉਹ ගහන ගහන එක හරියනවා. වතුර දුන්නා තනිපෙන. ඈ? කනා බල්ලන්. කනා බල්ලන් ආයේ ඔගේ ඒක ඒක කොටින්ම එක කියලා පටන් අරගත්තට පස්සේ වෙඩාට වැඩියේ ලෙඩේ හොඳයි. බෙහෙතට වැඩිය ලෙඩේ කනා බල්ලන්නේ. ලෙඩේ කනා බල්ලන්න ලෙඩේ පොල්ලෙම ගහලා තියෙනවා. ඔය ගහ ඊගාට ලෙඩාට වෙදයි වේතයි දෙකම කනා බල්ලන. අපිට වේදා ගන්න ඇදහිලා තියෙනවා කම්ම ගෝචිකාකෝ කමන්නේ. ඔය ප්‍රශ්න නැත්තම්. හොඳයි මැද පන්තියේ. ඉහළ මැදට යනකොට ඉන්ද්‍රිය සංවරය තමයි ඕන කරන්නේ. ඉන්ද්‍රිය සංවරය. භාවනා කරනවා පාට මේනවා රාග හැංගි. ඒ ඒ ඒකේ ඉන්නේ ඉන්නේ ප්‍රගුණ වෙන කොච්චර භාවනා කරා. නමුත් වෙනහාවක් ඒ ඒ හදවත සංසුන් නැත්නම් ඒක බලන්න. ඒක අර පින්ඩෝල බාරද්දාය සූත්‍රයේ අච්චු ගැසෙව මොකට? ඒකදී සර්වඥයන්ස කියනවා එක එකනාගේ රාගයත් එක්ක වැඩ කරන හැටි ඒ අර තමන්ගේ තියෙන මානසික පසුබිමත් එක්ක වෙනස් වෙන්න ඕනේ. පොදුවේ කියන්න බෑ ඔක්කොමලා අසුබේ බලන්න. ඔක්කොමලා මේ නෑදෑකම බලලා මේ අයින් කරන්න. ඔක්කොම ඉන්දිය සංවරය කරන්න බෑ. තමන් මේ වෙලාවේ එන හතුරගේ ප්‍රමාණය බලලා ආයුධය තීන්දුව කරන්න. ඒක බුදුහාමුදුර කියනවා මට කරන්න බෑ. මම මෙන්න ආයුධ තුනක් තියෙනවා, රාග මට්ටම් තුනක් තියෙනවා. මෙහෙම තියෙනවා කියලා කියලා දෙන්න උඹ හරියට දැනගන්න කොතෙන්ද උනගෙන කොයි එකද දාන්න ඕනේ. මාත්‍රාව දැනගන්න ඕනේ තමයි. ඉස්ලාම් කියනවා අම්මා අක්කා විදිහට සලකන්නේ කියලා. ඒක තමයි. ඊට ආවට පස්සේ අනික් ගන්න ආයේ රාග මට්ටමේ මැද අසුභ වශයෙන් සලකන්නේ. ඉතින් ඒකට රජුරෝ hina වෙනවා. අසුභේ කොහෙද හාමුදුරනේ කතා කරන්නේ මිනිකුණත් එක්කත් රාගය කරනවා. අම්මත් එක්කත් රාගය කරනවා. ඇත්ත ලෝකේ. ඉතින් ඊට පස්සේ කියනවා ඒ ඔක්කොම ඉස්ලා ඉන්දියා සංගරේ තිබුණොත් අරසයි කියන්නේ සතියෙන් සංවර වෙලා තිබුණොත් අරසයි. ඉතින් ඒක නිසා අරව වෙද්දිත් රාග නිශ්චිත වෙලා රාග රත්ත වුණත් දිගින් දිගට මේක මේ සබ්ජෙක්ට් එක එහෙම දෙද්දි පුළුවන් තරම් සතිය ටික ටික වඩන්න. වඩනකොට අර තුනමත් කාර්යක්ෂම වෙනවා සතියත් කාර්යක්ෂම වෙනවා. එතකොට ඉතින් ඒ කියන්නේ අපි තැහැනකට අපලට පිරිහිලා හිටින්න ඉඩ තියෙනවා. ඒ වෙනකොට අපි අතින් වෙන දුෂ්චරිත නිසා. නමුත් සතිය වැඩුණා නම් Tamanන්න පුළුවන් අනුකම්පා කරන්න මම මේ වැඩ කරගෙන ගියාට අතරමැද මම කොහොමද සතියක් වඩලා තියෙන්නේ. අද කවුරු මට චෝදනා කරත් උසාවියේ කියලා තීන්දුව කරුවත් නඩු දාලා ඉරගේ දැම්ම මම යන්නේ අද මේන් සතියක් වඩාගෙන. ඒක ගන්න බෑ කාටවත්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අරව ඔක්කොම සමත ක්‍රමයි. සත්‍ය විපස්සනා ක්‍රමයක් වශයෙන් කරගෙන යනකොට රාග නිශ්චිතව ඉඳද්දි වඩන්න. රාග අරමුණු තියෙද්දි වඩන්න. ඒ නිසා රාග අරමුණු ආහාරයක් වෙනවා ඒකට. ඒ ඒ ඒක පරිේශෙන්ට ආහාරයක් වෙන නිසා රාග අරමුණුත් එක්ක ද්වේෂ කරන්න යන්නේ නැහැ. මෙව්වා තීටි මට භාවනා කරන්න බෑ. ඉතින්වත් ඔක දෙවිචා මම මොකද කරන්නේ? ලෝකේ හැටි මට පුළුවන්නේ මගේ ශක්ති ප්‍රමාණ ටිකින් ටික ටිකින් ටික සතිය වඩන්න ඒක ආපහු යන එකක් නෙවෙයි. සතිය හැමදාම කියුමුලේටිව්. එන්නෙන් වෙන්න වෙන්නට පස්සේ යම් කිසි දවසක පුළුවන් දැන් ඊටාර වයස්ක මනුස්සයෙක් නෝ මට ස්වාමීන් වහන්සේ දැන් රාගේ නැහැ කියලා. ඉතින් මං කොහොමද අමුලේ 60 පිරුණාට පස්සේ කොහොද රාගයක් ආයෙ තියෙන කියලා. නෑ නෑ මම හීනෙකදී දැක්කලු හොඳටම කාන්තාවක් එක්ක ඇවිල්ලා ගැටෙනවා මට රාගයක් නැහැ. ඉතින් මං කොහේ ඒක උනායි කියලා කොහොමද කියන්නේ රාගින් නැහැ. ඒකේ එහෙම එක වචනකින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපි මේ ඔක්කොම වෙනකොට මේ සතියෙන් ප්‍රමාණ කරන්න පුළුවන්. එදා මේකට අහු වුණා, මේකට අහුනේ නැහැ. අද මේකට අහු වෙනවා කියලා හොඳට දැක් ගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් මැටර් එක විතරයි. ඒක නිකන් විෂයබද්ධ සම්බන්ධයක් විතරයි. ඒ කියන්නේ නැවත නැවත යෙදෙන්න ඕනේ. ඒකෝ ලෝකයා තාම බනිනවා අපිට. මෙච්චර සීටි තාම රාග නිසි ධර්මොත් එක හැසිරෙනවා. කිසි විනයක් නැහැ කියලා. නමුත් අපිට තේරෙනවා මේ වැඩේ නිසා අපේ සතිය යම් වර්ධනයක් වෙනවා බුදුන් ඉන්නවනම් අපිට වඳි. බුදුන් ඉන්නවනම් කියන්නේ අනේ මේ මනුස්සයා කරන්නේ ළඟ දිගේ ඉතිර පීන පීනිල්ලක. මේ සදාචාර මනුස්සයා කියලා කියනවා මෙච්චර දැන මොකටද ඔය පරිශීණය කරන්නේ? පැත්ත කරලා හිටපන්කෝ කියලා. පැත්තට හිටියට සතිය වැඩෙන්නේ නැහැ. සතිය වැඩෙන්න ගැටුම අවශ්‍යයි. ඒ ගැටුම අපිට ස්වභාවයෙන් එනවා. එන දේ ප්‍රමාණ කරගෙන වෙන අනියන් සම්බන්ධකම් අනියන් රාගයට උදව් කිරීමක් නෙවෙයි. මේ තුල අහිංසකව බය ආදූ හෝ සතිය වැඩිමක් වෙනවනම් අපිට අනුකම්ප කරන්න. තුනම තුනම තුනම එනවා. තුනම එනවනම් තාම දක්ෂ යෝගාවචරේ ගුරුවරයෙක්ගෙන් ස්වායත්ත වෙන්න පුළුවන් කෙනෙක්. ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. යාට තේරෙනවා මම දැන් අද මම රාගයට වැටුණා. නමුත් ඒක නිකන් අර දැන දැන අසුචි වලක වැටෙනවා. ඒක තමයි දන්නවා වැටිලා රාගයෙන් මේකට කියන අපි කියන ආස්වාදත් කරලා. ඊට පස්සේ ආදීනව එනවා මූණටම දමලා ගැහුවා. ඊට පස්සේ යාට තේරෙන යාන්ත්‍රණයක් ඊට පස්සේ මේ தත්තර පත්තර හොදනට පත් නොවි ඉන්න එක කියන එක එන්න අර තරමටම වදින්නම ඕනේ. මූල ධර්මයෙන් ගන්න බෑ. අත්දැකීමෙන්ම ගන්න. නිසා එදා වෙනසක් වෙන්න ඉඩතියි. හැබැයි ඒ වෙනකොට ලෝකයා මෙයාව පරාජිකා කරලා, කුණු කරලා, උසාවියට දාලා, නඩු කියලා ඔක්කොමත් කරලා. මොකද Tamanne මම දැන සත්පුරුෂය පස්සේ මේකෙන් මගේ ඇතුළත වෙනසක් වුණා නම් ඒක ලෝකයමට බැන්නට කමන්නේ මම මේක කරලා තියෙනවා ලෝකෙට. මම නෑ මේක පාවා දෙන්න. මම පුළුවන් තරම් බලනවා අනිත් දවසේ මෙච්චර මට්ටමට එන්න ඉස්සලා මේ නතර කරගන්න කායිකවත් උදව් වෙන්නේ නීචර බය නිසා නෙවෙයි. ඇතුළෙන් මෙනේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒක මේ බහුලීගත කිරීමෙන් සීසන් කරනවා කියලා කියන්නේ. වශී කිරීමෙන් කරන දෙයක්. ඉතින් අන්නේ අවස්ථාවේදී තමයි මේ පුතිරට අනිවාර්යයෙන්ම අනුකම්ප කරන්න ඕනේ භාවනා මධ්‍යස්ථාන තියෙන ඕන ඕකට. ගිහි ලෝකේ ඕක නැහැ. රහතන් වහන්සේට අදාළ නැහැ. නිසා භාවනා මධ්‍යස්ථානදී මිනිස්සු নানা ආකාර පරිශ්‍රම කරනවා. ඉතින් ඒකට අර භාවනාවට නොපෙළඹෙච්ච ගිහියෝ බලන්නේ මේක සුද්ධ භූමියක් වශයෙන් තියෙනවා නිසා මරන්න ඕන කපන්න ඕන මෙයාට විනය නීති ක්‍රියාත්මක කරන්න. මොකද ඇත්තට මේ මනස විතරයි මධ්‍යස්ථානේ වැඩ ගන්න. අනිකට මේ අරාගාරමුට මූණ දෙන්නේ නැත්නම් ගොඩින් මොකද වෙන්නේ? මෙයා නෑ රාගයත් එක්ක ගැටෙනවා, වැටෙනවා, නැගිටිනවා, වැටෙනවා, නැගිටිනවා අතරමැද මොකද්ද ප්‍රතිශක්තියක් වැඩ. ගැළනා සීමක් ඒක දකින්නේ ඊට එහා ගිය කෙනාට විතරයි. මේ මට්ටමින් ඉහට ගිය කෙනාට තියෙන මේ මනස සෑහෙන ෆයිට් එකක් දෙනවා. හැබැයි මුළු ලෝකෙම අනුකම්පා කරන ගුරුවරයාත් බයිනවා මේ මිනිස්යාටත් අනුවන් දෙන්න කතා කරනවා පණ්ඩුවක පෙළෙනවා. අර මිනිසා ඉන්නේ ඔක්කොගේම ආකල්පත් විඳ කර තාමත් මේකත් එක්ක ගැටි ගැටි ප්‍රතිශක්තිය වඩනවා. මේක ඒකට කැලිය තමයි හොඳ කියලා කියන්නේ. ඒවා මේ මට්ටම් තුනක් මොන්ටිසෝරි මට්ටම ප්‍රාථමික මට්ටම උසස් පෙළ මට්ටම වගේ ඒක මේ භාරද්වාජ සූත්‍රයේ ලස්සනට ඒක මේ විස්තර වෙනවා ඒක ඇත්තටම ਸਰවචනසේ කියනවා පෑවට පස්සේ වෙන වැඩක් ඔය. පුංචි ආමසු කෙනෙක් කියලා දෙනවා රජුරවණ්ඩ මම මෙහෙම වැඩ කරන්නේ කියලා. හරි මේ ඒක අච්චු ගමන පොත අච්චු ගමන ඒතර මොකක් නිසා දන්නේ ඒකේ අන්තිම කොටස එච්චරම හයිලයිට් වෙලා නැහැ මේ දේශනාවේදී. නමුත් මේ සූත්‍රය කියන කියන පණිවිඩය හරි ප්‍රකටයි. මේ ඉන්න කට්ටියට හම්බෙලා තියෙනවා බාරද්දායි සූත්‍රය. ගිය පසලසකට ඔක්කොටම බෙදුවා මේ මෙතන තියෙන ඔය කඩදාසි ලෝතලා තියෙන්නේ. අන්න කියවන්නේ ඒකේ ඒකේ පෙන්වන්නේ මේ වගේ රාගයත් එක්ක වැඩ කරන මට්ටම් තුන. ඔක්කොගෙම වෙන්නේ නැහැ වෙනවනම් සත්පුරුෂයි කියලා කියයි. මේ වැරද්ද කරනවා කියන්නේ ඒ වැරද්ද නැවත එන කර සත්‍ය ඉස්සරහ. එතකොට එයාට අර වැරද්ද කරන්න අවකාශ හදන්න. ඔය ඒ කාලෙදී අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න පළ ලෝකයට. ලෝකයා බලන්නේ දැන දැන තාම වැරදි කරන මිනිහෙක් විතරයි. ඒකට කරන්න දෙයක් නැහැ. ඒකට අම්මගෙන් තාත්තගෙන්වත් අනුකම්පා නැහැ. ගුරුවරයා සමාට වරදොල ගන්න. ගුරුවරයා තම තමන් දැනගන්න ඕනේ මේ වැරද්ද කිරීමේදී මය තුල යම් ප්‍රතිශක්තියක්. යම් සත්‍යම විතරයි සත්‍ය තමයි මුල් වෙන්නේ. වීරියත් වෙනවා, සද්ධාවත් වෙනවා, සමාධියත් වෙනවා, ප්‍රඥාවත් වෙනවා. මොකද කවුරුත් දෙන එකක් නෙවෙයි. තමන්ගෙම ලේවලින්. අපි කියන්නේ බොක්කෙම එන එකක්. ඒක කාටවත් සම කරන්න බෑ. කිසි දෙයක් එක්ක ගලපන්න බෑ. ඒක තමයි නියම ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඒක තමයි භාවනා මධ්‍යස්ථානයේ විය යුත්තේ. ඒක තමයි යෝගාවචරය කියන්නේ. මුතු කෙලෙස් නොයෙන්න පැත්තක දාලා ඉන්නවා කියන එක ඒකේ ඉතර ශක්ති සම්බන්ධ පොකොණ්ඩක් ඇති වෙනවා. අනුගොඩක් තියෙනවා මොකක්ද විවිධ දෙයක් තියෙනවා. ඉතල බලන්න දැන් අපි අරගෙන තියෙන විනාඩි 35ක් විතර කාලයක් මේ ධර්ම සාකච්ඡාව සඳහා ඉතින් මම යෝජනා කරනවා අපි ඒ පේන පේනාට පින් පැවණීමේ චාරිත්‍රානුකූලව අපේ ධර්ම දේශනා ශ්‍රවණ සාකච්ඡාව ආරේ સમાપ્ત කරමු